හොඳයි. ලිඛිත ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. අපි මුලින්ම මම ආරාධනා කරනවා එහෙනම් ලිඛිත දෙන්න මේ මහත්තයට දෙන්න. හරි. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. ප්‍රශ්න කීයක් තියෙනවද ලැබිලා? අපිට નિયમિત ප්‍රශ්න 9ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. 9ක් තියෙනවා. හොඳයි. <coughs> පළවෙනි ප්‍රශ්නය අවසර ස්වාමීන් වහන්සේ මා ප්‍රථම වරට පැමිණෙන යෝගියෙක්මි. මා මීට පෙර වසර ගණනකට පෙර ආනාපාන සතිය කර ඇති අතර වසර 5ක් පමණ කාලයකින් එසේ නිරන්තරයෙන් නොකෙලෙමි. බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාව නිරන්තරයෙන් පුරුදු කෙලෙමි. නිස්තරණ වනයේට පැමිණ දින 3කින් පමණ මම තරමක සමාධියක් ඇති වී ඇතැයි සිතේ. මා උදෑසන පරයන්ක භාවනාවේ යෙදී සිටින විට මට ආස්වාසය හා ප්‍රාස්වාසයේ සියුම්ව හටගෙන නැවත ඒ දීර්ඝ වශයෙන්ද කයට සම්බන්ධ වීද දැක්කෙමි. එහි විනාඩි 20ක් පමණ ගතකොට නැවත වේදනාව මෙනෙහි කෙලිමි. වේදනාවද අඩු වී ගොස් මම නිදාගත්තාක් මෙන් දැන් එන්නට විය. එහෙත් දිවා කාලයේ භාවනාවේ යෙදෙන විට දිලිස්සෙන යමක් පෙන්눔 කරන්නට උත්සාහවන්ත වී නැවත නිවි යයි මා සෑම විටම මූල කර්මස්ථානයේ සිට ගමන් කිරීමට උත්සාහ දරුවද මූල කර්මස්ථානයට නොයා වේදනාවට යොමු වීමට උත්සාහ දරයි සෑම විටම මූල කර්මස්ථානයෙන්ම භාවනාව ආරම්භ කළ යුතු දැයි පෙන්වා දෙන්න. සක්මන් භාවනාව හොඳින් කරගනු ලබයි. සියලු කටයුතු වලදීද සතිය පවතී. සාමාන්‍ය ගමන් බිමන් වලදීද සතිය පවතී. හොඳයි. විශේෂ යමක් කියන්න දෙයක් නැහැ. ඇත්තරම ආරම්භක යෝගාවචරයේ බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මූල කර්මස්ථානයේට හිත දාන්නත් කලින් සාමාන්‍යයෙන් අපි මේ ඉඳගෙන හොඳට මේ පట్టල වෙලා කියලා කියන්නේ හොඳට දැන් අපි ඇඟ සමබරව, කය හොඳට සමබරව වාඩි වුණාට පස්සේ අර Tamanට දැනෙනවා ඒ වාඩි වෙච්ච සුවයක්. එක්තරා අන්දමක නිකන් සැනසෙල්ලක් දැනෙනවා. එතකොට තමයි අර කයේ පහසුව ලැබෙන්නේ. ඊට පස්සේ තමන් ඉන්න ඉරියව්වට පොඩ්ඩක් හිත යොදලා බලන්න පුළුවන් මේ ඉරියව්වේ වදින තැන් ඊළඟට ඕන්නම් අතීතයට හිත දුවනවාද අනාගතයට දුවනවාද ඒවත් නැද්ද මේ වර්තමානයේ හිත ඉන්නවාද කියලා ඔය ටික පොඩ්ඩක් පරීක්ෂා කරලා ඊට පස්සේ තමයි අර එක අන්දමකින් දැන් සූදානමක් ඇති වෙන්නේ මේ මූල කර්මස්ථානයකට යන්න ඊට පස්සේ මූල කර්මස්ථානයට යන එක හොඳයි අපි එක පාටම වාඩි වුණ ගමන් ෂණිකව ආනාපාන සතිය හොයන්න ගියොත් සමහර වෙලාවට පොඩ්ඩක් වෙහෙසක් ඇති වෙන්න පුළුවන් ඊට වඩා ටිකක් හොඳයි අර එක අතකින් වර්තමානයේට පැමිණිලා අතීතෙනින් අනාගතෙනින් මිදලා වර්තමානයේට පැමිණිලා ඊළඟට අතනින් මෙතනින් හිත මුදවගෙන මේ තියෙන ශරීරයේ දැනට තියෙන මේ සීමිත ප්‍රදේශයටත් හිත අරගෙන ඊළඟට අනුන් ගැන හිතන්නේ නැතුව මේ තමන්ගේ මේ ප්‍රදේශ කයට විතරක් හිත අරගෙන මේ විදිහට අර තමන්ගේ ඒ ඉරියව්වේ හොඳට හිත තැම්පත් වුණාට පස්සේ ආනාපාන සතියට හෝ දැන් මෙතෙන්දී ආනාපාන සතියෙම මූල කර්මස්ථානය කරගෙන තියෙන බව මේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඒ විදිහට ආනාපාන සතියට ගිහාම හරි කියන්නේ කිසි කරදරයකින් තොරව ආනාපාන සතියට යන්න පුළුවන්. අපි එක පාටම ආනාපාන සතියට ගියොත් පොඩ්ඩක් වෙහසක් දැනෙන්න පුළුවන්. ඊළඟට මුල් වකවානු වල ආරම්භක යෝගීන් විශේෂයෙන්ම මූල කර්මස්ථානයේ තමයි තමන්ගේ පිහිට වශයෙන්. එහෙම නැත්නම් බහුලව ඇසුරු කළ යුතු අරමුණ වශයෙන් තබා ගන්න තියෙන්නේ. ඒ හින්දා වේදනාවට හිත ගියත් බලන්න වේදනාව පවතින අතරතුර Tamanට පුළුවන් ද කියලා මූල කර්මස්ථානයේ හිත පවත්වන්න. ඒක ටිකක් ඉතින් අභිෝගයක්. මොකද මුලින් ඒ තරම් වේදනාවක් නැහැ. Tamanට පහසුවෙන් මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන්. නමුත් ටික ටික ටික ඉරියව්ව ඉරියව්වේ තියෙන නුහුරු බව නිසා වේදනාවන් එන්න ගත්තොත් එක පාරටම වේදනාවට හිත යන්න නොදී බලන්න පොඩ්ඩක් උත්සාහවත් වෙලා ඉරියව්වත් මාරු කරන්නෙත් නැතුව වේදනාවන් තියෙද්දි තව තව විනාඩි කීපයක් හරි බලන්න ආනාපාන සතියේම හිත පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක බොහොම අමාරු නම් මේ වේදනාව බොහොම තීව්‍රව දැනෙනවා නම් එක අතකින් මේ මේ කියන්නේ වේදනාවට යන්නේ නැතුව Tamanට පුළුවන් ඉරියව්ව මදක් වෙනස් කළා මේ වේදනාව දැනට අයින් කරගන්න පුළුවන් නම් එහෙම කරාට වරදක් මොකද මේ මූල කර්මස්ථානයේ තමයි මුල් යුගයේදී අපි වඩා වඩාත් ඇසුරු කරන්න වෙන්නේ. හැබැයි ටික ටික Tamanට සතිය දියුණු වෙනකොට අර වේදනාවට හිට ගියාම ඕන්නම් අපිට පොඩ්ඩක් يعني දැන් අපිටම වේදනාවයි මූල කර්මස්ථානයයි එක සම මට්ටමේ තියෙනවා නම් හොඳට සම මට්ටමේ වගේ දැනෙනවා නම් ඒත් මූල කර්මස්ථානේ මෙයන්න ඕනේ. වේදනාව උග්‍ර වෙලා මූල කර්මස්ථානයේ යටපත් වෙන මට්ටමක් තේනවා නම් එතෙන්දිත් මූල කර්මස්ථානයේ ඉන්න උත්සාහවත් වෙලා කරගන්න බැරි නම් වේදනාව මදක් නිරීක්ෂණය කරාට වරදන්නේ නිරීක්ෂණය කළා ඒ කියන්නේ එතෙන්ද නිකන් හිත ගැටෙන්න ගන්නවා නම් මේක මේ කියන්නේ වේදනාව මධ්‍යස්තව නිරීක්ෂණය කරගැනීමේ හැකියාව තාම නැත්තම් ඒ කියන්නේ යම් විදිහකක් යම් උපක්‍රමයක් යොදලා මේ ඉතින් වේදනාව ඉවත් කරගන්න වෙනවා. ඒකට ඉතින් ලේසිම ක්‍රමය තමයි ඉරියව්ව වෙනස් කරන එක. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මුල් අවස්ථාවලදී යන්න තියෙන්නේ. අ සක්මන් භාවනාව ගැන කිව යුතු විශේෂ දෙයක් නැහැ. තමන් මම හිතනවා මේ අපි දැන් මේ වෙනකොට සෑහෙන වාර කීපයක්ම සක්මන් භාවනාවේ යෙදෙන හැටි සාකච්ඡා කරලා තියෙනවා. වඩා වඩාත් මේකේ උත්සාහයෙන් යෙදෙන්න මේකේ යෙදිච්ච තරමට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. අපි ටිකක් කරලා ඊළඟට සම්පූර්ණයෙන්ම ඕක අමතක කරලා දාලා ඊළඟට නැවතත් මාස ගානකින් අවුරුද්දකින් ඕක පටන් අරගෙන නම් ඉතින් මේක කරන්න අමාරුයි. ඒ නිසා තමන් උත්සාහවත් වෙන්න මේ කරගෙන යන වැඩේ අඛණ්ඩව කරගෙන යන්න. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ආස්වාස ගන්නවා නොදැනේ. නාසිකාග්‍රේදී පිට වෙනවා දැනේ. ටික වේලාවක් භාවනා වැඩිීමේදී මට කොන්දේ කැක්කුමක් දැනේ. එම කැක්කුම වමේ සිට දකුණට වේදනාව විහිදේ. සමහර වෙලාවට තදින් දැනේ. ඒ දිගටම රඳා පවතී. ඒ අතරට සිතුවිලි සිතට ගලා ඒමක් සිදුවේ. ඒ යන අනිච්චයයි අනිච්චයයි සඳහන් කළත් සිතින් බැහැර නොවේ. ඒ සඳහා කුමක් කළ යුතුදයි පහදා දෙන්න. මම නිතරම මෛත්‍රී භාවනාව වැඩූ කෙනෙකි. සක්මන් භාවනාවේද මුල මැද අග යන්නෙන් කුමක්දයි පහදා දෙන්න. ටික වේලාවක් සක්මන් කිරීමේදී විවිධ අරමුණු ගලා එයි. ඊට කුමක් කළ යුතුදයි පහදා දෙන්න. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. අපි සක්මන් භාවනාව ගැන එහෙනම් නැවතත් මතක් කරනවා නම් දැන් සක්මන් භාවනාවේදී ඇත්තටම මුලැමැද අග කියලා එක පාටම යන්න උවමනා නැහැ. අපි ඊට කලින් මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් අපිට කොයිතරම් දුරකට අඛණ්ඩව සතිය ගෙනියන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරන එක වටිනවා. ඒ නිසා අපි මුලින්ම කරන්නේ සක්මන ටිකක් යාලු කරගෙන සක්මනේ ටිකක් හුරු වෙලා, ඒ කියන්නේ භාවනාවක් කරනව නෙමෙයි, සක්මනේ ටිකක් මදක් එහාටයි මෙහාටයි ඇවිදලා සක්මනේ සක්මන Tamanට හුරු කරගන්නවා. ඊළඟට ඒ තමන්ගේ කය කිසි වෙහෙසකින් තොරව ආයාසකින් තොරව සාමාන්‍යයෙන් යන්න පුළුවන් වේගෙත් අපි ඒ අනුව හඳුනා ගන්නවා. ඒ විදිහට දැන් මේ කය සාමාන්‍ය විදිහට එහාටයි මෙහාටයි යනකොට පාදය පොළවේ ස්පර්ශ වෙනවා. වම් පාදය අපි තුමු වම් පාදය පොළවේ වදිනවා. ඒ වදිනකොට හිත පිට යන එක වළක්ව ගන්න අපි වම කියලා මෙනෙහි කරනවා. ඊළඟට අපේ ඊළඟ පාදය දකුණු පාදය පොළවේ වදිනවා. වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. නැවතත් වම දකුණ. ඉතින් ඒ තරමටම මේක සරලයි. ඇත්තටම සරල වුණ තරමට මේ සතිය මේ පවත්වන්න හරි ලේසි. දැන් අපි හුඟක් විවිධාකාර දේවල් මේකට දාගත්තොත් සංකීර්ණ කරගත්තොත් හිතට හරි වෙහෙසක් දැනෙනවා. භාවනාව හරහාම ආතතියක් ගොඩ නැගිනවා. නිසා අපි පුළුවන් තරම් මේ භාවනාවකින් මනස පුළුවන් තරම් සැහැල්ලු කරන්න, ලිහිල් කරන්න, සංසිඳවන්න තමයි උත්සාහවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාවේ යෙදෙද්දී අපිට මුලින්ම එතකොට උත්සාහ කරලා බලන්න තියෙන්නේ අර වම් පාදයේ වදිනකොට පොළවේ වම කියලා සඳහන් කරනවා දකුණු පාදයේ වදිනකොට දකුණ කියලා සඳහන් කරනවා මේ විදිහට අපි පියවරෙන් පියවර වෙන වෙන සිතුවිලි වල හිත යන්න නොදී මේ අරමුණේම තියන්න උත්සාහත් වෙනවා. ඉතින් අපි මේ කටයුත්ත සරල වුණාට ඉතින් අපේ හිතේ තියෙන අර වෙන වෙන අරමුණු වලට ගිය ස්වභාවය නිසා ඉතින් මේ අරමුණ ඒ තරම් හිතට රසයක් නැහැ. ඒ නිසා හිත වෙන වෙන අරමුණු වල දුවනවා. දැන් අපි යම් අවස්ථාවක දැන් තමන් වෙන අරමුණක අතරමං වෙලා ඉන්න බව තමන් දැනගත්තා නම් අන්න ඒ දැනගත්ත මොහොතේ ඉඳලා නැවතත් වම දකුණ කියලා වම දකුණ කියලා ওই විදිහට නැවතත් මේ කටයුත්ත කරනවා. ඉතින් මේ දේ නැවත නැවත ඉතින් අපිට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැවත නැවත මේ විදිහට අරමුණකට වෙන බාහිර අරමුණකට යනවා නැවතත් අපි ගෙනල්ලා මේ වම දකුණ මේ සක්මනේ පවත්වනවා. නැවතත් බාහිර අරමුණට යනවා, නැවතත් ගණන්ද පවත්වනවා. ඉතින් මේ දේ සෑහෙන වාරයක් කරන්න වෙනවා. මොකද අපේ හිත පුරුදු වෙලා නැහැ මේ සරල උපේක්ෂා සහගත අරමුණක ඉන්න හිත පුරුදු වෙලා නැහැ. හිත පුරුදු වෙලා තියෙම් තියෙන්නෙම කො රාග ద్వේෂ මෝහ මේ අසුරු කරගත්ත කෙලස් වල ඉන්නයි හිත පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ කෙලස් වලින් මුදවලා මේක ගන්න ගියාම ඉතින් ටිකක් ව්‍යායාමයක් වෙහෙසක් දරන්න වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි සක්මනක් ආරම්භ කරගෙන යන්නේ. ඉතින් වම දකුණ කියද්දී ඔය යන අතරෙදි වමයි දකුණයි කියලා අපි අර මෙනෙහි කිරීම කරනකොට ඔය මෙනෙහි කිරීම දෙක අතර යම්සි කාලපරතරයක් තියෙනවා. ඒ කාලපරතරය අතර සෑහෙන්න නැවතත් ඔය අතරට සිතුවිලි එන්න ඉඩ තියෙනවා. එතකොට අපිට තේරෙනවා නම් මේ මේ කාලපරතරය වැඩි කියලා Tamanට තේරෙනවා නම් Tamanට මෙනෙහි කරන්න තියෙන කාලපරතරය වැඩි කියලා තේරෙනවා නම් අපිට තියෙන්නේ මේ වම කියලා මෙනෙහි කරනව වෙනුවට ඔසවනවා, තබනවා කියලා මේක දෙකකට කඩලා. එතකොට වැඩ දෙකක් තියෙනවා හිතට දැක ගන්න. එසවීමේ මුළු ක්‍රියාවලියම දැක ගන්නත් ඕනේ. තැබීමේ මුළු ක්‍රියාවලියම දැක ගන්නත් ඕනේ. එසවීමේ එසවීම හොඳට තීව්‍රව දැනෙන අවස්ථාවක අපිට එසවෙන ඔසවනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. තැබීම ආරම්භ කළා තැබීම හොඳට සිද්ධ වෙනකොට තබනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට අර වම දකුණ කියන එකේ සරල බවට වඩා ටිකක් සංකීර්ණ කළා හිතට ටිකක් වැඩි වැඩක් දෙන්න පුළුවන්. එතකොට හිතට වෙන අරමුණු වලට ගියොත් දැන් මේ කය පාදයන් සිද්ධ කරන චලනයේ යම් අවස්ථාවන් ගිලිහි යනවා. අපේ අවධානයෙන් ගිලිහි යනවා. ඉතින් අපි ඒක වළක්වන්න නම් හැමතිස්සෙම හිත උත්සාහවත් කරවන්න ඕනේ. මේ ගිලිහෙන්න නොදී හැකිතාක් මේ එසවීමේ සම්පූර්ණ ක්‍රියාවලියෙමත් තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලියෙමත් හිත පවත්වන්න. ඉතින් මේ විදිහට අපිට සක්මන කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී බලන්න Tamanට පියවර කීයක් මේ පටන් ගත තැන ඉඳන් කීවර පියවර කීයක් ඉදිරියට යන්න පුළුවන්ද කියලා සතිමත්ව. අපි හිතමු පියවර පහක් විතර යනකොට හිත පිට ගියා. ඔන්න දන්නේම නෑ සෑහෙන දුරක් ගියා. ටිකක් වෙලා ගියාට පස්සේ තමයි Tamanට සිහිය ආවේ. ඔන්න දැන් මෙතනයි ඉන්න ඕනේ කියලා සිහිය ආවේ. ඉතින් Tamanට පියවර පහක් යාගැනීමේ හැකියාව තියෙනවා නම් ඊළඟ උත්සාහවත් වෙන්න කොහොමද මම මේ පියවර පහ හයක් බවට වත් කරගන්නේ? ඒ තරම් අර Tamanට කරන්න පුළුවන් මට්ටමේ ඉලක්කයක් දෙන්න. එතකොට අපිට පුළුවන් මේ පහ හය කරන්න, හය හත කරන්න ওই විදිහට දන්නේම නැතුව මේ කොනේ ඉඳන් එහා කොනේටම, එහා කොනටම සතිමත්ව යන්න හැකියාව ලැබෙනවා. පරයන්ක භාවනාවේදී මොකද්ද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ? සක්මන් භාවනාවේදී මුල මැදාග යන්නේ. පරයන්ක භාවනාවේදී ඉඳගෙන කරන භාවනාවේදී මුල මුල කොටස කියවන්න. පරයන්ක භාවනාවේදී ආස්වාස ගන්නවා නොදැනේ. නාසිකාග්‍රේදී පිට වෙනවා දැනේ. ටික වේලාවකදී භාවනාව වැඩිීමේදී මම කොන්දේ කැක්කුමක් දැනේ. එම කැක්කුම වමේ සිට දකුණට වේදනාව වීදේ. සමහර වෙලාවට තදින් දැනේ. එය දිගටම රඳා පවතී. ඒ අතරම සිතුවිලි සිතට ගලා යමක් සිදුවේ. ඒ යන අනිච්චයයි අනිච්චයයි සඳහන් කළත් සිතින් බැහැර නොවේ. හොඳයි. හරි. දැන් ඇත්තටම මේ තමන් ඉන්න ඉරියව්ව පොඩ්ඩක් සකස් කරගන්න වෙයි කියලා තමයි මට හිතෙන්නේ. හුඟක් වයසක කෙනෙක්ද දන්නේ මේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. කාගේද කියලා කියන්න පුළුවන්ද? මහත්තයාගේද? මහත්තයාගේද ප්‍රශ්නේ? ඔව්. දැන් ඉඳගෙනද භාවනා පුටුවක ඉඳගෙනද භාවනා කරන්නේ? මේ බිම ඉඳගෙනද භාවනා කරන්නේ? කොට්ටක ඉඳගෙනද භාවනා කරන්නේ? පුටුවේ ඉඳගෙනද භාවනා කරන්නේ? පුටුවේ ඉඳගෙන භාවනා කරද්දිත් කොන්ද රිදෙනවද? ආහහහ. දැන් වයස කීයද? ඒකනේ. <laughs> ඒකට නම් ඉතින් බෙහෙතක් දෙන්න අමාරුයි. බලන්න ඉතින් ඕක ඔය කොන්දරිද්දිල්ලට ඉතින් කරන්න දෙයක් නැහැ මට නම් හිතෙන්නේ. පොඩ්ඩක් ඉතින් ඉරියව්ව සකස් කරගන්න පොඩ්ඩක් ඉරියව්වෙන් පොඩ්ඩක් කොටයක් අහරමේ තියලා පොඩ්ඩක් සකස් කිරීමක් කළා බලන්න උත්සාහවත් වෙලා මේ කොන්දේ අමාරුව හදාගන්න පුළුවන්ද කියලා. නැත්තම් සමහරට කොන්ද නැමෙනවද මේ භවනා කරගෙන යනකොට දන්නේ නැතු මෙහෙම නැවිලාද? එහෙම නැද්ද? හා. කැමතිනම් මේ පුටුව පුටුව වෙනුවට පොඩ්ඩක් කොටයක් තියලා කොට එක ඉඳගෙන එහෙම බලලා නැද්ද? ඉන්න අමාරුයි. එහෙමත් පොඩ්ඩක් බලන්න මේ ඉඳගෙන පුටුවේ ඉඳගෙන ඉන්නේ නැතුව කොටයක් තියලා ඒ කියන්නේ හුඟා කුස එකක් නෙමෙයි සාමාන්‍ය පමණක කොටයක් තියලා ඒ කොටේ උඩ වාඩි වෙන්න මේ දනහිස් පොළවේ වදින විදිහට. මේ තට්ටම් ප්‍රදේශයේ විතරක් කොට්ටි තියෙනවා. දණහිස් වදිනවා පොළවේ. ඒ විදිහට පොඩි එතකොට Tamanට මේ වගේ මේ කෝණයක් හැදෙන්නේ. මෙච්චර විතර ලොකු එකක් නෙවෙයි මම මේ අර පැහැදිලි කරන්න තමයි මේ විදිහට පෙන්වන්නේ. මෙහෙම මේ වගේ නෙමෙයි පොඩ්ඩක් මේ වගේ හැදෙන්නේ. එතකොට මේකේ සමහර වෙලාවට පහසුවක් එන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඒ හින්දා තමන් භාවිතා කරන ඉරියව්ව ගැන පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න සමහර විට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්ස අප වැඩමුළුව සඳහා ඉදිරිපත් කරන ලද මහා ශුන්‍යතා හා චූල ශුන්‍යතා සූත්‍ර දේශනාව ඊටම කාලෝචිත වන බවත් එය විශේෂයෙන් භාවනාවේ මා සිටින අවස්ථාවට වටිනා පිළිතුරු දෙන බවත් මෙම සූත්‍ර දේශනාව ඉදිරිපත් කිරීම ගැන මම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරන්නෙමි මම දැනට අවුරුදු 8ක පමණ කාලයක සිට ආනපාන සති භාවනාවේ සමතේ ලෙස වඩා පසුව අපගේ නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි විදර්ශනාවට හැරුණෙමි. ආනාපාන සතිය වැඩිමි. මම දැන් මෙතන උපදේශයේ මත භාවනාව ආරම්භා දැන් ටික වේලාවකදී ආස්වාසය දැනුණද එය වඩා කාලයක් නොරැඳී ඉවත්ව යයි. පළමු උපදේශය මගින් මා ඊතා හොඳින් සක්මන් සතිමත් වේ. බලවත් බලවත් ශක්තියක් ලැබමි. ඉන්පසු නිශ්චල තත්වයකි. ශරීරයේ කම්පන චංචල තත්වයන් මතුවී දැනේ. කම්පන චංචල නැති වී යයි. මගේ සිත ඊතා ප්‍රමුදිත වී තදබල ප්‍රීතියක් හටගනී. සිරුර සැහැල්ලුය. සිත කය සිත කය නොදැනේ. මෙහින් සිටියා වද සතිය සිතට වඩමින් ඊතා ඉන්නට උත්සාහ දරමි. ආනාපානය යන්තමින් මතු වී ගියද නොනවති. දිගටම කම්පනතාවයක් තිබේ. මේ නිහඬ බව තුල මට දිගටම සිටීමට පුළුවන්. පැය එකක දෙක කාලයක්. වැඩමුළුවේ පළමුවැනි දින පළමුවන ප්‍රශ්නය ඇසුවේ මමයි. හදිසියේ ලියූ විස්තර රහිත ප්‍රශ්නය ගැන මම ඔබ වහන්සේගෙන් සමාව ආයදිමි. ඒ අවස්ථාවේ ඔබ වහන්සේ දුන් වටිනා උපදේශයක් මට ඉතා ප්‍රයෝජනවත් වීය. අප සවන් දෙන සූත්‍ර දේශනාව මානසිකාර හා අමනසිකාර සම්බන්ධව අගනා වැටහීමක් ලබා ගතිමි. මෙසේ සමාධි තත්වයක සිටියයි සිතන නිසා මම වීරය යොදමින් සතිය රඳවා ගන්නට උත්සාහ දරමි. නින්දට නොවැටි හිස් තැනද හඳුනා ගන්නට උත්සාහ දරමි. ඔබ වහන්සේට තිසරණ සරණයි. කාගෙද කියලා කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? මැනියකද? පොඩ්ඩක් මයික් එක ගත්තනම් හරියි. දැන් කොච්චර කාලයක් විතර භාවනා කරනවද? අවුරුදු 8ක් විතර භාවනා කරනවා. එතකොට ආනාපාන සතිය මූල කර්මස්ථාන වශයෙන් යන්නේ. එතකොට ආනාපාන සතියේ මම මේ කියන දේවල් පහුණාද කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. දැන් ආනාපාන සතිය කරගෙන කරමින් හින්දැද්දී හුස්ම රැල්ල ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනසක් තේරුම් ගන්න බැරි තරමට සියුම් වුණා. හොඳයි. ඊට පස්සේ මොකද කළේ? ඒක සංසිඳන දැන් සංසිඳනාම එතන නිශ්චලතාවයක් ඇති වෙනවා. ඒ ඒක ඒක දිගටම කරගෙන ගියා අවුරුදු 5ක් 6ක් තිස්සේ. නෑ ඒ කියන්නේ එතන ඒ මේ සංසිඳුණාට පස්සේ එතනම ඔහේ හිත පවත්වාද පැවැත්වීමද කළේ? කය පුරා මුකුත් මේ කියන්නේ දැනීම් බලන්න හැම යෙදුවා. බැලුවද? ඒවා බැලුවද? ඒවට හිත කියන්නේ ක්ෂණිකව යොදමින් ඒවා ඇතිවීම නැතිවීම ස්වභාවය අත්දැකද? ඒවා අත්දැක්කද? ඒ කියන්නේ ඒවැ කියන්නේ වේදනාව පැත්තක්ද අත්දැක්කේ? එහෙම නැත්නම් උණුසුම් සිසිල් කම්පන චංචල ඒ වගේ ස්වභාවයන්ද මොනවද අත්දැක්කේ? වේදනාව අත්දැක්කා ඒ චංචල කම්පන ඒවත් අත්දැක්කා. හොඳයි. දැන් <coughs> දැන් අපි හිතමු මෙහෙම දැන් අද භවනා කරන්න ගියාම ආනාපාන සතියේදී ඒ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි තරමට සියුම් වෙන අවස්ථාවට එන්න කොච්චර වෙලා යනවද? දැන් මේ දවස්වල ආනාපාන සතිය ගන්න ගන්නේ නැතුව මට අර මම දැන් මෙතන කියන අවස්ථාවේදී ශක්තිමත් තත්වයක් එනවා. එනවා. ශක්තිමත් කියලා කොහොමද තීරණය කරන්නේ? කියන්නේ ආනාපාන සතිය වැඩිම මේ දවස්වල නම් එච්චර නැහැ. ඉස්සර නම් ගොඩක් කාල කරලා ඒක ඒකම රැඳිලා සිටිය. ඔව්. මේ දිනවල දැන් මම දැන් මෙතන කියලා ආවහම ගොඩක් හිත එතකොට මේ හිත කයටම කයෙම නතර වෙලා තියෙනවද? කයෙම නතර වෙලා. නතර වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී සිතුවිලි එන්නේ නැද්ද හිතට? ඒ සිතුවිලි එනවා. එනවා. තමයි ප්‍රශ්නේ තිබුණේ මගේ සිතුවිලි එම තිබුණා ටිකක්. ඒකත් ක්‍රමයෙන් මම මේ වන විට ටිකක් තුලනේ මේවා කරගෙන ශක්තිමත් කරගෙන සතිය තියාගෙන ඒක ඒවට ප්‍රතිචාර නොදක්වා යවමින් ඉන්නවා. හරි. එතකොට Tamanට පුළුවන් ද එන සිතුවිලි වලට අහුවෙන්නේ නැතුව මේ දිහා බලන්න දැන් හැකියාව තියෙනවද? ගඩුරට හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් සිතුවිලි එනවා Taman ඒ දිහා මධ්‍යස්තව බලන් ඉන්නවා අනුන්ගේ දෙයක් වගේ. එතකොට සිතුවිලි ඇවිල්ලා පොඩ්ඩක් වෙලා ඉඳලා ඒගොල්ලෝ තේලා යනවා. මම ඒක මුලදිම හිතනවා ආතාපි සම්පජානෝ සතිමයි කියන අදහසින් අර මානසිකාරය යොදන්න වගේ යෝනිසෝ මානසිකාරය යොදන්න වගේ එන සිතුවිල්ලට අහහ ඒ වගේ කලින්ම ඒක හිත හදා ගන්නවා ඒ විදිහට සිතුවිල්ලක් එනකොට මේ ඒක මට දැනෙන්න වගේ මගේ සිතට සතියෙන් එත දැන් එන එන සිතුවිලි දැන් අපි තුමු සිතුවිලි වලින් තොර තත්වයක් පොඩි අපි තුමු පොඩ්ඩක් තිබුණා. ඒ தත්ත්වයේ ඉඳලා සිතුවිලි එන්න ගන්න ඒ මුල් ආරම්භක අවස්ථාව තේරෙනවද Tamanට? ඔව් ආරම්භක අවස්ථාව තේරෙනකොට තමයි නවත්ත ගන්න උත්සාහ කරන්නේ. නවත්ත ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා. හොඳයි. නවත්ත ගන්න උත්සාහවත් නොවි Tamanට එන දෙයට ඉඩ දීලා බලන් ඉන්න තාම හැකියාව නැද්ද? එන දෙයට ඉඩ දීලා බලනවා කියන්නේ සාමාන්‍යයෙන්. දැන් ඒ කියන්නේ මෙහෙම දැන් අපි තුමු දැන් තමන් නිශ්චල ස්වභාවයක ඉන්නවා හිත පවත්වනවා. හැබැයි තමන් ඔන්න දැන් සිතුවිල්ලක් මොකක් හරි මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඒක නිකන් දැන් අපි දැනට කරලා තියෙන්නේ නිකන් තලලා දාලා කොහොම හරි වළක්ව ගන්න එකනේ. එහෙම නැතුව දැන් එන්න දෙන්න දැන්. එන්න එන්න දීලා හැබැයි නිකන් අනුංග දෙයක් දිහා වගේ අර නිශ්චල භවයේ ඉඳගෙනම දැන් බලාගෙන ඉන්නවා. දැන් දැන් දැන් චිත්තන් දැන් සෑහෙන කාලයක් ඔය දේ කළා නිසා මම හිතනවා දැන් කරගන්න පුළුවන් කියලා මේ දේ. මම මේ කියන දේ. ඒ නිසා දැන් يعني මේ භාවනාවේදී දැන් සිතුවිලි තමයි අපිට අමුද්‍රව්‍ය වෙන්නේ මේ භාවනාවේදී. Taman තේරුම් ගන්න ඕන දැන් මුලින් එක්තරා අන්දමක යම් පමණක නිශ්චල බවක් තිබුණා. සංසිඳීමක් තිබුණා. එනේ සංසිඳීම කඩාගෙන ඕන දැන් සිතුවිලි ටිකක් මතුවෙනවා. මතුවෙද්දී ඒකට දැන් හරස් කපන්න එපා. ඒක එකපාරට අයින් කරන්න උත්සාහවත් වෙන්න එපා. ඒ වෙනුවට දැන් එන්න දෙන්න. එන්න දීලා බලන්න මේක ආවේ ක්‍රම කීපයකට කරන්න පුළුවන්. මේක ආවේ මොන හේතුවක් නිසාද කියලා පොඩ්ඩක් නිකන් හිතලා බලන්න පුළුවන්. සමහරවිට මේකේ අන්තර්ගතය දිහා පොඩ්ඩක් බැලුවාම ඕන්ට වඩා ඇතුළට ගිහිල්ලා නෙමෙයි සාමාන්‍ය චුට්ටක් බැලුවාම Tamanට තේරෙනවානේ මේ අපි තුමු එක්කෝ Tamanගේ දරුවෙක් මතක් කළා. එහෙම නැත්නම් ගෙදර දොරේ වැඩක් මතක් කළා. එහෙම නැත්නම් රැකියා කරන ස්ථානයක මතක් කළා. ඔයාගේ මොනවා හරි අර Tamanට ලොකු බැඳීමක් තියෙන දෙයක් මතක් කළා නම් ඔන්න තණ්හා පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තමන්මම නිකන් මැනගෙන අනිත් අයට වඩා තමන් ඔන්න දැන් මේක දන්නවා අරක දන්නවා කියලා අර එහෙම පැත්තෙන් ගත්තොත් ඔන්න මාන්නයක් ඇවිල්ලා තියෙනවා. ඔය වගේ අර මේකේ තියෙන අන්තර්ගතය මඩක් පොඩ්ඩක් විමසලා බලන්න. එතකොට තමන්ට අහු වෙනවා මේකේ තියෙන කෙලෙස් පැත්තක්. ඒක ඒක හොඳට තේරුණා නම් එතකොට මේ මධ්‍යස්තව මේක තේරුම් ගත්තා තේරුම් අරගෙන අනුන්ගේ දිහා අනුන්ගේ හිතවිල්ල දිහා බලන් ඉන්නවා වගේ චුට්ටක් බලාගෙන ඉන්නවා. අහු වෙන්නේ නැහැ හැබැයි දැන්. එහෙම බලන් ඉන්නකොට මේ ටික මේ ටික තමන්ගේ නොවේ නොවන බව තේරෙනකොට මේක ලිහිලා යනවා. දැන් අර වගේ බලෙන් තද කරලා තලලා දාන්න යන්න ඕනේ නැහැ. මේවා ආවා එන්න දීලා පොඩ්ඩක් මේවා මොනවාද කියලා තේරුම් ගත්තා. එතකොට එහෙම්ම මුද වෙලා වගේ යාවි. ඊළඟට එහෙම නැත්තම් තමන්ට කරන්න පුළුවන් මේ එන සිතුවිල්ලක් ඔන්න මුලින් එකක් ආවා. ඒකට ටිකක් ළඟින් යන එකක් තව ඔන්න ආයි එනවා. තව කෑල්ලක් එකතු වෙනවා. ඊළඟට තව කෑල්ලක් ඔන්න ආයෙ එකතු වෙනවා. ඔය විදිහට නිකන් අර වැල්ලක් වගේ නිකන් මේ ගැට ගැහිලා වගේ තමයි ඕක යන්නේ. ඉතින් අර ඒ ගැට ගැහිච්ච ස්වභාවය පොඩ්ඩක් Tamanට තේරෙනවා නම් එතකොටත් මේක අර Taman ගුලියක් වගේ තනි ඒකකයක් වගේ අල්ලගන්නේ නැහැ. අර ලිහිලා යනවා එතකොට. ඉතින් මේ මේ එක එක ක්‍රමයට මේවා දිහා බලන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රම කීපයක් භාවිතා කරලා බලන්න Tamanට පුළුවන් කියලා මධ්‍යස්තව මේ එන එන්න දීලා බලාගෙන ඉන්න. යටපත් කරන්නේ නැතුව. මේ දේ දැන් ගියාට පස්සේ නැවතත් ඔන්න සංසිඳීමක් දැනෙනවා. ඒ සංසිඳීමේ නැවතත් ඉන්න. ඒ කියන්නේ මුකුත් කරන්නේ නැහැ. විශේෂයෙන් මුකුත් හිතන්න වෙන තැනකට අවධානය යොමු කරන්න මුකුත් නැහැ. තමන් බොහොම සංසිඳිලා ඉන්නවා. නිශ්චලව ඉන්නවා. ආයි එනවා අර දෙයම කරනවා. ඒගොල්ලෝ යනවා. තමන් නිශ්චලව ඉන්නවා. ඔය දේ පොඩ්ඩක් කළා මට කියන්න. හොඳයි. හොඳයි ඊළඟ ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමදිමි. ඊයේ දින රාත්‍රී 8:30ට පමණ නැවතත් භාවනා කිරීමට පටන් ගතිමි. භාවනා නිමිත්තෙහි සිටියෙමි. වෙනදා දිනවලට වඩා ඉක්මනින් ආනාපානය වැඩි ගොස් හුස්ම රැල්ල තුනී වන්නට විය. සංඥා වේදනා ක්‍රමයෙන් සංසිඳෙන්නට පටන් ගත්තේය. නිමිත්තෙහිම සිත පවත්වන්නට කිසිදු බාධාවකින් තොරව හැකි විය. භාවනා නිමිත්තක් නැතිවද සිත පැවතුනි. නිමිති ඇති කාල පරාසය සහ නැති කාල පරාසය ඊතා දීර්ඝව පවණක් වැටහිනි. එම ඉරියව්ව සාන්ත විය, ප්‍රනීත විය. එහෙත් පපු පෙදෙස හිර තද බවක් ඇති විය. මුළු පරිසරයම නිහඬය, නිශ්චලය. ශරීරයේ ස්පර්ශ වී ඇති ස්ථාන සිතින් ස්පර්ශ කෙලෙමි. පාළු අලස බවක් ඇති වෙමින් පැවති නිසා ඉරියව්වෙන් නැගිටියෙමි. ඇස්හැර ඉදිරිය බැලුවද කිසිවෙකු ශාලාව තුල නොවිය. දෙපස බැලීමට නොහැකි වන ලෙස බෙල්ල තද වී ඇති බව දැනගත්තේය. නැගිටීමටද එබැවින් අපහසු ගතියක් විය. තවත් විනාඩි 10ක් පමණ බෙල්ලේ අපහසුව මග හැරෙන තුරු සිටියෙමි. ඔර්ලෝසුවේ දැක්වුවේ 10යි 10 වේලාවය. 8යි 30 සිට 10යි 10 තෙක් කාලය මා භාවනා යෝගීව සිටි බව සඳහන් කරමි. ගරු හිමිපාණන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කොච්චර විතර කල් භාවනා කරලා තියෙනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ. ඒ 1යි විනාඩි 40. මම කියන්නේ මේ යෝගියාගෙන් මේ කියන්නේ කොච්චර අවුරුදු ගාණක් භාවනා කරපු කෙනෙක්ද? ආ මහත්යනේ හරි. ඊයේ ඊයේ පොඩ්ඩක් එන්නකෝ ඉස්සරහට මේ මයික් එක ගාවට එන්නකෝ. ඊ හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඊයේ මහත්තයා අර මොකද්ද කිව්ව නේද මේ ඒක ගැන ඒ ඒ මම එතෙන්දී මොකද්ද කිව්වා මේ කරලා බලන්න කියලා මට චුට්ටක් ඒ ගැන විස්තර කියන්න. එහෙමයි ඔබ වහන්සේ කිව්වා තවදුරටත් ඒක ඒ විදිහටම පවත්වාගෙන යන්න. ඊට පස්සේ අද ඔබ වහන්සේ මේ ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න කිව්වා. <laughs> මං කිව්වේ <laughs> මොකද්ද පවත්වන්න කිව්වේ මට ප්‍රශ්නේ මතක නැහැ මේ සයන්හස මේ දැන් ආනාපානේ මේ සිහින් වෙලා ගිහිල්ලා සරි මේ නොදැනී යන කායිකව මානසිකව ආ නැවතිනවා නවතිනවා කියලා කිව්වනේ. හරි හරි. ඔව්. නැවතුණාට පස්සේ කියන්නේ අරමුණකින් තොරව පවත්න්න කියලා කිව්වා. එහෙමයි. ඔව්. ඒක පැවැත්වන්න දැන් හැකියාව තියෙනවද? තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ඒ කියන්නේ ඒ ඒ தત્ත්වය දැන් දන්නේම නැතුව පැයක් දෙකක් ඉඳලා තියෙනවා. එහෙමයි. හොඳයි. සක්මනේදී කොහොමද தત્ත්වේ? සක්මනේදී ගැටලුවක් නැතුව ඒක කරගෙන යන සොයන්හස. එතකොට බලන්න ඒ කියන්නේ දැන් තාම විස්තර බැලීමක්ද කරන්නේ දැන් අපි පාද ස්පර්ශ වෙනකොට ඒ පාදයේ තොරතුරු බලන එකක්ද කරන්නේ? එහෙමයි මේ පාදයේ ඔසවනකොට ඔසවන බව දැනගෙන ඔසවනවා. හා ගෙන යනකොට ගෙන යන බව ගෙනියනවා ඊට පස්සේ තබනකොට තබන බව දැනෙනවා අර මේ කකුලට දැනෙන රළු බව ඒක මෙනෙහි කරනවා හොඳයි. පරයන්ක භාවනාවේදී දැන් අර නිශ්චල බවට එන්නේ එන විදිහ මට පොඩ්ඩක් විස්තර කරන්න. සයන දැන් මූල කර්මස්ථානයේ ඉඳගෙන ආනාපාන සතිය වඩාගෙන යනකොට හෙමින් හෙමින් හෙමින් සුසුම් පොද සිහින් වෙනවා. හරි. ඊට පස්සේ සිහින් වෙලා මෙහෙම ගිහිල්ලා කළා සංඥා වේදනා නැති තත්ත්වයටපත් වෙනවා. හා හා ඊට පස්සේ ඊට පස්සේ තමයි අර ඒ ස්ථානෙම ආයෙ හිත දුවන්නේ නැතුව නතරලා තියෙනවා. එහෙමයි. අවශ්‍ය නම් මූල කර්මස්ථානයත් ආයෙමත් ඒක වඩන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔහොම නතර වෙලා තියෙන නතර කරගෙන ඉන්න එකද දිග කාලයක් කරේ එහෙම නැත්නම් ඒ එහෙම නතර වෙලා ඉඳලා යම් පමණක එකඟ බවක් හැදුනට පස්සේ කයේ දැනෙන දේවල් බලන්න හිත යොමු කරලා තියෙනවද මීට කලින්? එහෙමයි සවන්නාංශ. බැලුවා. බැලුවා. ස්ථාන පිළිබඳව බැලුවා මේ ඒ වෙලාවේ තමයි ඊට ඒ ආසන්න කාලයක තමයි පපුවේ හිර වෙන බවක් දැනුනේ. දැනුනේ. එතකොට ඒ කියන්නේ මට බලපු තැන් කීපයක්කුයි බලපු ආකාරය පොඩ්ඩක් විස්තර කරන්න. සොයන දැන් මම අර පුටුවේ වාඩි වෙලා භාවනා කරන්නේ. ඔව්. ඒ අවස්ථාවේදී මේ මගේ දෑත මම කලව දෙක මත ලබාගෙන භාවනා කරන්නේ. ඊට පස්සේ පිටුපස ඒ පුටුවේ ස්පර්ශ වෙන ස්ථාන මෙනෙහි කරා. ඔව්. එතකොට Tamanට වැටහුනේ කොහමද? ස්වයන්ස කිසිම දෙයක් දැනුන්නේ නැහැ. එතකොට එතන දැනුන්නේ නැත්නම් වෙන තැන් වලට යොමු කරලා බැලුවේ නැද්ද? නෑ ස්වයන්ස. වෙන තැන් වලට යොමු කරලා බැලුවෙත් නෑ. නෑ. එහෙමනම් පොඩ්ඩක් හැබැයි තව පොඩ්ඩක් අපි ඒ ස්පර්ශ ස්ථානවලට දැන් අපේ දැන් මහත්තයාගේ හිත එකඟ බවකටපත් වෙනවනේ. පත් වුණාට පස්සේ ඒ එකඟ බව අරගෙන එන්න ටිකක් හොඳට දැනෙන තැනකට. එහෙමයි. දැනෙන තැනකට අපි තුමු දැන් පාද පොළවේ ස්පර්ශලා තියෙන මේ යටිපතුල් එහෙම හොඳට තදට තදට කියන්නේ යම් පමණක මේ ස්වરૂපයක් දැනෙනවනේ ඉඳගෙන භාවනා කරන නිසා. එහෙමයි. පොළවේ වදින බව එක්ක අපි ඒක සිසිලක් දැනෙනවා උණුසුමක් දැනෙනවා තද ගතියක් දැනෙනවා මොන හරි එහෙම දෙයක් දැනෙනවානේ. එහෙමයි. අන්නේ තැන් වලට එහෙම යොමු කරන්න. හොඳයි. ඊළඟට පුටුවේ අපි තුමු මේ කයේ යට කොටස වදිනවා දැනෙනවා. ඒ වගේ හොඳට දැනෙන තැන් කීපයක එහෙමයි. අපි තුමු එක තැනකට ඔන්න යොමු කළා. යොමු කරගෙන බොහොම ඒ කියන්නේ දැන් මේ යොමු කරද්දී අ අපි තුමු මේ වගේ ප්‍රදේශයක නම් වේදනාවක් වශයෙන් මාකාරي දැනෙන්නේ මේ මුළු ප්‍රදේශයට මෙහෙම යොමු කරනව නෙමෙයි. ඒක බොහොම නිකන් අර තියුණුව මේ ඒ කේන්ද්‍රයටම යොමු කරනවා වගේ මේ බොහොම තියුණුව යොමු කරන්න. තියුණුව යොමු කළා එතනම හොඳට ඒ මේ දැනෙන දැනෙන තියුණුව දැනෙන තැන තමයි බලාගෙන ඉන්න තියෙන්නේ. එහෙමයි සර්. හොඳ. එහෙම එහෙම බලාගෙන ඉඳද්දී අ කියන්නේ මුකුත් නොදැනී නොදැනෙනවා කියන එක හිතා ගන්න අමාරුයි. එහෙමයි. මොකද දැනিলা නිතෙන්ට ආවේ නේද? එතකොට ඒ Taman තියුණු සතියකින් ඒ කේන් දැනෙන ප්‍රදේශයේ කේන්ද්‍රයට තදටම දැනෙන තැනටම හිත යොමු කරලා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ තද කරලා බලන් ඉන්නවත් නෙවෙයි බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්නවා මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. දැන් එහෙම පොඩ්ඩක් දැන් අපි හිතමු ඒක බලන් ඉඳද්දි Tamanට යම් යමක් තේරෙනවා කියලා හිතමු. දැන් ඒ ඒ තේරීම අවසන් වුණා නම් අවසන් වෙලා යම්සි නිශ්චල බවකට එනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. දැන් ඒ නිශ්චල භවයේ ඊට පස්සේ සතිය පවත්වනවා. ඊළඟට පොඩ්ඩක් මේ නිශ්චල භවයේ ටිකක් ඉන්න නැතුව පොඩ්ඩක් අපි මේ කය පුරා යොදවලා බලමු. මොකද මේ තාම පැහැදිලි නෑ මේ කියන්නේ මේක හරහා හොඳට අපි ඒ කියන්නේ ඇත්තටම මේ අපිට දැනෙන දේවල් ධාතුන්ගේ ලක්ෂණ වශයෙන් මේ ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා ওই නිශ්චල බවට එන්නත් පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම බලලා ওই නිශ්චල බවට එන්නත් පුළුවන්. සිතුවිලි වල ඇතිවීම නැතිවීම බලලා ওই නිශ්චල බවට එන්නත් පුළුවන්. නමුත් දැන් ඔය එකකින්වත් නෙමෙයිනේ ඇවිල්ලා තියෙන්නේ නේද? එහෙමයි. දැන් කෙලින්ම ආනාපාන සතියෙම ඇවිල්ලා තියෙනවා. එහෙනම් සමහර වෙලාවකට මේක සමත පැත්තෙන් ආපු දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා චුට්ටක් මහත්තයා මේ දේ කළා බලන්න. කළා බලලා මට පොඩ්ඩක් කියන්න එතකොට මොකද වෙන්නේ කියලා. කය පුරාම පොඩ්ඩක් යොදවලා බලන්න. එතකොටත් නිශ්චල භවයකට යනවද නැත්නම් මේවැ හොඳට කාලය මේ ඇතිවීම නැතිවීම දිහා බලමින් ඉන්න පුළුවන්ද කියලා මට චුට්ටක් කියන්න එහෙමනම්. හොඳයි. හොඳයි. මොකක් ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. සයනසාර මම දැන් මේ ඒ ඒ අවස්ථාවේ එහෙම හිටිය ඇති කියලා මට නිකන් නිකන් කම්මැලි ගතියක් වගේ ඇති වුණා. ඔව්. ඊට පස්සේ මම ටික වෙලාවක් ඉඳලා ඇස්සරලා බැලුවා. ඔව්. බලලා සේරම නෙමෙයි බෙල්ල සම්පූර්ණයෙන්ම ගල් වෙලා වගේ. හයි වෙලා තිබුණා. ඔව්. තද වෙලා. ඊට පස්සේ හරවලා බලන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඔව්. පස්සේ මම පොඩ්ඩක් අත ගාලා අත ගාලා විනාඩි 10ක් විතර උඩ හරි ගැසෙන්න. ඔව්. ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ මහතර ඇවිල්ලා තියෙන දේවල් කිසි වරදක් නැහැ. ඒ කියන්නේ හොඳට සමාධි වෙච්ච ස්වરૂපයක් තමයි ඔය තනික්‍රම තියෙන්නේ. එහෙමයි. ඉතින් ඔයක කොයි ඒ කියන්නේ කොයි පැත්තෙන් ගියාද කියන එකයි මට හරියටම නිශ්චය කරගන්න ඕනේ. මේ දැන් විපස්සනා පැත්තෙන් නම් ඍජුවම අර විදිහට බලලා ඒකෙන් යන්න පුළුවන්. මොකද දැන් මුකුත්ම නිශ්චලව මුකුත්ම කරන්නේ නැතුව මෙතන තියාගෙන හිටියාම කෙලින්ම සමත පැත්තෙන් යන්න සෑහෙන හැකියාවක් තියෙනවා. ඒ නිසා බලන්න අර විදිහට කය පුරා හොඳට යොදවලා ඒ හරහාද යන්නේ කියලා චුට්ටක් මේ පරීක්ෂා කරලා බලන්න. බලලා මට පොඩ්ඩක් කියන්න. හොඳයි. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම දින කීපය තුළදී ක්‍රමෙන් භාවනා මානසිකාරයේ දියුණුවක් ලදිමි. අද උදෑසන සක්මන් භාවනාවේදී පාදයේ දැනෙන රළු ස්වභාවය යම් අවිරකින් සියුම් වී සක්මනෙහි යම් සුවයක් වැනි අවස්ථාවක් දැනුනි. පර්යංකේහි ආනාපාන සති භාවනාව වඩද්දී නාසිකාග්‍රයේ තිත පිහිටුවා ගැනීමට කොතෙක් උත්සාහ කළද එය නොහැකි විය. එය ව්‍යාකූල තත්වයක් මතුවිය. බාහිර අනුමුද නැත. සිත උඩු යටිකුරු වෙමින් වහා අර්බුදකාරී තත්වයකට පත්විය. සිත එකලස් කර ගැනීමට නොහැකි හැඟුනි. පසුව මා ඉන් නැගිට විවේකීව කල්පනා කෙලිමි. මාහට මෙසේ එය සිතෙන්න විය. මා වාඩි වෙන විටද මගේ සිත සමාධි තත්වයෙන් තිබුණාද? එසේනම් එවන් අවස්ථාවලදී කුමක් කළ යුතුද? නිවසේ භාවනා කරන විටද එවැනි අවස්ථා ඇතිවේ. ඉදිරි දැක්මක් සඳහා එය මනමින් පහදා දෙන සේක්වායි ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ තරම්ම ප්‍රශ්නේ නම් පැහැදිලි නැහැ. මේ පොඩ්ඩක් විස්තර කරනවද මේ කාගෙද දන්නේ? පොඩ්ඩක් මේ මයික් එකට එන්නකෝ. ඔව්. ගන්නා සවසරයි. දැන් මේ 30 මට ආනාපාන සතියේදී සමාධි ගතියක් හොඳට වැඩෙනවා වැඩෙන ස්වභාවයක් තිබුණා. ඔව්. මම ඒ වගේ වහන්සිකත් කතා කරලා කතා කරලා ඒක තමයි. නමුත් ඊයේ මම මේ සක්මන් කරලා අද උදේ හොඳට සක්මනේ ඉස්ත පිළිුණා. පසුව මම පරියන්කේ වාඩි වෙලා භාවනා කරනකොට මට සිතට අරමුණු කිසිම දෙයක් එන්නේ නැතුව ගියා වාඩිලා තප්පර 30ක් වගේ යනකොට. ඊට පස්සේ මට හරි ප්‍රශ්නයක් වුණා මේ ඒ කියන්නේ තප්පර 30ක් යනකම් කරේ ආනාපාන සතියද? ඒ කරලා ඇවිදින් වාඩි වුණානේ සන්න. ඔය සක්මන් කරා ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙලා මුකුත් වෙන අරමුණ ඒ කියන්නේ මුල මොකක්වත් අරමුණකට යන්න කලින් ඔය හිත නිශ්චල වුණා. එහෙමද උනේ? වෙන අරමුණකට යන්න නොදී ඒ සක්මනේ අරමුණම ඇවිදින් මෙයාගේ වාඩි වුණාම. හරි. ඒ වාඩි වුණකොට දැන් මගේ සිත වෙනද මේක හොඳට පිහිටනවා සන්නස. මට හරි ප්‍රශ්නයක් වුණා මේ දැන් සිතේ අදහසුත් අරමුණුත්මකුත් නැහැ. සිත නිකන් මහා ආකුල ව්‍යාකෘත මහා ගැටයක් වගේ ස්වභාවයක් මතුණා. <laughs> ගැටේ ලියා ගන්න බැරි වුණා. ඒක මොකද්ද කියන එක ඊට පස්සේ මම දැන් මේක සාර්ථක නැහැ පස්සේ මම නැගිට්ටා. නැගිටලා පොඩ්ඩක් ගින් කාමරේට ගින් පොඩ්ඩක් නිදහසේ කල්පනා කරා. ඔව්. මොකද්ද මේ මට උනේ කියන. <laughs> ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට හිතුණා මේ ආන මේ සක්මන් භාවනාවේදී සිත සමහර විට සමාධිගත වෙලා තියෙද්දි මම නැවත මුලින් ඉඳලා යන්න උත්සාහය කිරීම නිසා මේ දේ සිද්ධ වුණාද? හා නෑ එහෙම නෙමෙයි. දැන් අපි දැන් මහත්තයා හොඳට සක්මන් භාවනාවේ යෙදලා වණං. එතකොට හිත සෑහෙන නිශ්චලයි. දැන් ඊළඟට සත් මේ පරයන්ක භාවනාව කියන්නේ මේ නිශ්චල බව තවදුරටත් වර්ධනය කරන ඉරියව්වක්. එතකොට ඒ ඉරියව්වේදී මේ නිශ්චල බව ඔන්න හොඳට වර්ධනය වෙලා හිත නිකන් නැවතුණා වගේම දැනෙනවා. දැන් ඊට ඉස්සර සයන්ස් මට එහෙම අවස්ථා මම එහෙම ඉදිරියට අරන් තියෙනවා. වෙලා තියෙනවා. අරන් තියෙනවා. ඔව්. එතකොට බය වුනේ නැද්ද? නෑ එහෙම දෙයක් කවදාවත් මට ඔය වගේ තත්ත්වයක් උදායලා නැහැ. <laughs> ඔව්. ඉතින් දැන් දැන් දැන් දැන් ඒ නිශ්චල බවක් ඇති වුණා නම් සිතුවිලි වලින් තොර බවක් ඇති වුණා නම් එතකොට ඒකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? එතන මේ දැන් සිතේ කිසිම බාහිර අරමුණක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. අර උස්ම රැල්ල සිවුම් වෙලා එහෙම එහෙම කුක් දෙන්නෙත් නෑ දැන්. හරි. දැන් ඒවා කළා බල්ලා තියෙනවනේ මීට කලින් නේ. ඉස්සර කරලා තියෙනවා. ඔක්කොම කළා තියෙනවා. දැන් මහත්තයා ගෙදරදී භාවනා කරනවා. කරනවා. එතකොට දැන් මෙහෙදිත් හොඳට වැඩේ කරගෙන ගියානේ. එතකොට අර කයටත් යොමු කරමින් ඒවත් බැලුවා. හරි. ඒවත් බල්ලා දැන් ඔන්න ඒවත් බල බල ඉඳලා හොඳට දැන් තමන් සක්මනේ සක්මන් භාවනාවේදීත් ඒ වදින තැන් එහෙමද ඒවා බල බලමින්ද හිටියේ. හොඳයි. ඒවත් බලමින් හිටියා. දැන් වාඩි වුණාට පස්සේ දැන් අරමුණුත් නැහැ මොකුත් නැහැ සම්පූර්ණ නිශ්චලයි. නිහඬ භාවයකට මට හිතාගන්න පළවෙනි අවස්ථාවේ සිද්ධ වුණා ඔය. හරි. ඉතින් මේ ඕක දැන් තව තව හුරු කරන්නයි තියෙන්නේ. උතින් නැගිටලා යන්න එපා. ඉතින් දැන් ඔය මේ හිත පොඩ්ඩක් නතරලා ඉන්නයි උත්සාහ කරන්නේ. ඉතින් දැන් අපි මේ නතර වීම තේරුම් ගන්න ඕනේ මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන්. දැන් අපි මේ අපිට වෙලා තියෙන්නේ අපි මේ විපස්සනා භාවනාවෙන් හිත වැඩෙන්නේ කොහොමද කියලා වැඩෙන්නේ කොහොමද කියන එක ගැන අපිට වැටහීමක් නැහැ. ඉතින් අපේ හිතන්නේ හැමතිස්සෙම මේක අරමුණක් එක්කම ඔට්ටු වෙවි තියෙන්න ඕනේ. හැම අරමුණක් එක්කම දඟල දඟල දඟල තමයි හැම මරණකම්ම ඔක් කරන්න ඕනේ කියලා වගේ හදාසන්නේ තියෙන්නේ. එහෙම එකක් නැහැ. දැන් මේකේ යම් අවස්ථාවක දැන් බුදුරජාන් වහන්සේ කියන අය සතිපට්ඨාන සංයුත්තේ එනවා මේ මහා පුරුෂ සූත්‍රය කියලා එකක්. ඒකේ බුදුරජාන් වහන්සේ කියන්නේ කායේ කායානුපස්සිනෝ විහෙරතෝ චිත්තං චිත්තං විරජ්‍යති විරාගා විමුච්ඡති. විමුච්ඡති කියන්නේ මේ දැන් දැන් අපි මේ අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඉන්නකොට කය කායනුපසනාව වේවා වේදනානුපසනාව වේවා චිත්තානුපසනාව වේවා ඕනම අනුපසනාවකදී දකිමින් ඉන්නකොට ක්‍රමානුකූලව මේ අරමුණෙන් හිත විරංජනය වෙනවා. විරංජනය වෙනවා කියන්නේ අර කලින් තරම් මේ අරමුණට බැහැ ගන්නෑ. ඒක හැබැයි ක්‍රමානුකූලව චිත්ත නියාමයක් වශයෙන් වෙන්න ඉඩ හරින්න ඕනේ. එහෙම නැතු මේ කම්මැලිකමට බැලලත් මේක ගන්න පුළුවන් ඒක වැරදි. ඒක පවතින එකක් නෙමෙයි. එතකොට මේකේ විපස්සනාවේ වැඩිමක් වෙන්නේ නැහැ. අපි මුලදී පුළුවන් තරම් මේකේ අරමුණේ විස්තර බලමින් මේවා ඇතිවීම නැතිවීම සබහාය හොඳට අධ්‍යයනය කරනවා. ඒක යෙදෙනවා හොඳට. යෙදෙන්න යෙදෙන්න අර චිත්ත නියාමයක් වශයෙන්ම ටික ටික මේකෙන් හිත මෑත් වෙනවා. එතකොට මේකෙන් දැන් නිකන් කලින් මේකත් එක්කම හෙල්ලි හෙල්ලි තිබිච්ච එකක් මොන දැන් ගැලවෙනවා වගේ. දැන් මේ හිත දැන් ගැලවෙනවා. දැන් මේ අරමුණින්. ගැලවිලා දැන් නැවතත් මේ දැන් මේ මේක හොඳට දැන් නිරීක්ෂණය වෙනවා. නිරීක්ෂණය වෙලා නිරීක්ෂණය වෙලා යම් අවස්ථාවක යම් අවස්ථාවක් එළඹෙන්න පුළුවන්. මේ අරමුණ සම්පූර්ණයෙන්ම දැන් අපිට නොදැනුවත්වම මේකේ නැතිවීම ස්වභාවය තමයි ප්‍රකට වෙන්නේ ওই අවස්ථාවේ. නැතිවීම ස්වභාවය ප්‍රකට වෙලා නැති වෙලා සෑහෙන කාලයක් අරමුණකින් තොරව අරමුණ ඒ ඇතිවෙච්ච අරමුණ නිරුද්ධ වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා නැවත අලුත් අරමුණක් හටගන්නේ නැතිව අරමුණකින් තොරව පවතින්න පුළුවන්. ඒ අවස්ථාව තමයි අත්දකලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව සම්පූර්ණයෙන් අරමුණු වලින් තොරයි. සියලුම කියන්නේ දැන් අපි මේ අරමුණ අපි තුමු අපේ කය සම්බන්ධයෙන් ස්පර්ශය සම්බන්ධයෙන් එකක් නම් අපි අධ්‍යයනය කරමින් හිටියේ බලමින් හිටියේ. එතකොට තනිකරම තියෙන්නේ මේ කයේ ස්පර්ශයක් සම්බන්ධයෙන්නේ. එතකොට ආයතන වශයෙන් සැලකුවොත් කාය ආයතනෙ විතරයි තියෙන්නේ. කියන්නේ කය කියන ආයතනේ විතරයි තියෙන්නේ. කයේ තියෙන ආයතනෙත් ස්පර්ශය බලමින් හිටිය. අනිත් ඒවා කොහෙන්ද දැන් සම්පූර්ණයෙන් නැවතිලා තියෙන්නේ. ඒතර මේකත් ගිලිහුණා නම් අන්න යන්නේ අර අර தත්වෙට. අරමුණු වලින් තොර தත්වෙට යන්නේ. ඉතින් ඒ தත්වයට යන්න යන්න ඒ කියන්නේ හිත මේ අරමුණු වලින් නිදහස් වෙනවා. ඒකයි කියන්නේ අර විරාගා විමුච්ඡති. ඒක එකපාරට වෙන්නේ නැහැ මේ මෙතනින් අරමුණු එක්ක මේ හිත ඉන්න තාක් මේක වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව අරමුණෙන් අයින් වෙලා අරමුණෙන් විරංජනේ වෙලා විරාගයටපත් වෙලා එතකොට තමයි මේ අරමුණෙන් හිත මිදෙන්නේ. නිදහස් වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ හිත ඇසුරු කළා තියෙන්නෙම අරමුණුත් සමගම. අරමුණු සහිතවමයි මේක ඇවිල්ලා තියෙන්නේ. නමුත් අවස්ථාවක් එනවා විපස්සනාදී හොඳට සතිමත්ව මේක බලාගෙන ඉන්නකොට අවස්ථාවක් එනවා අරමුණෙන් සිත නිදහස් වෙනවා. එතකොට දැන් එතකොට තමන් නිකන් අර දැන් මහත්තයා කියන්නේ උතුරු දකුණු මාරුණා වගේ. දැන් මොකක්ද මේ අවුලක් දැන් ඇටයක් ගැටයක් එකක් දාවා දැන් තේරෙන්නේ නැහැ. දැන් මේ අමුතුම தத்துவයක් දැන් මේ ඔන්න ප්‍රථම වතාවට අත්දැකලා තියෙනවා. ඉතින් ඕක තමයි බුදුහාඳුරෝ කියන්නේ හිත නිදහස් වෙනවා කියන්නේ උතන. ඒ නිදහස් ස්වභාවය තව තව වර්ධනය කරන්න දැන් තව ටිකක් ඉතින් ඕකේ විස්තර ටිකක් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඇහෙන් රූප දැකලා ඒ ගන්න තොරතුරුත් හිතේ තමයි එකතු වෙන්නේ. කයෙන් කණෙන් සද්දහලා ගන්න තොරතුරුත් හිතේ එකතු වෙනවා. ඉතින් මේ විදිහට මේ සාමාන්‍ය ඉන්ද්‍රිය පහෙන් ගන්න තොරතුරු හිතේ එකතු වෙනවා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියනවා මේ සූත්‍රයක් එනවා උන්නාහ බ්‍රාහමණ සූත්‍රය කියලා. එන්නේ සංයුක්ත නිකාය මට මතක විදිහට. දැන් ඒකෙදි බුදුරජාන් වහන්සේ ලස්සනට විස්තර කරනවා මේ ඒ නිසා හිත මේ මේ ඉන්ද්‍රිය පහට හිත කියන එක පිළිසරණයි. මොකද අන්තිමට ගිහිල්ලා එකතු වෙන්නේ එතෙන්ටනේ. දැන් මේ ඊළඟට මේ හිතට සතිය කියන එක තමයි පිළිසරණ තියෙන්නේ. මොකද සතියෙන් තමයි මේක ආරක්ෂා වෙන්නේ. සතියට අන්න විමුක්තිය තමයි පිළිසරණයි කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ. ගිහිල්ලා ඕනම් ගෙදර ගිහිල්ලා කියවලා බලන්න. එකටකට හේතු වෙනවා. එක එකටකට හේතු වෙනවා. දැන් මේ සතිය හොඳට වඩන්න වඩන්න අන්න විමුක්තියකටපත් වෙනවා. හිත නිදහස් වෙනවා. ඉතින් ඒ ඒ විමුක්ත ස්වභාවය දැන් තව තව බහුලීකృత කරන්න ඕනේ. තව තව දැන් හිතට හුරු කරන්න ඕනේ. එහෙනම් මේ මේ தත්වයට නැවත නැවත වෙන්න ඉඩ හරින්න ඊට පස්සේ නැවත වුණාම නැගිටලා යන්න එපා. නැගිටලා යන්න එපා මේ தත්ත්වේ පවත්වන්න. මේක මුකුත්ම වෙන්නේ නැහැ. මේක يعني ක්‍රමානුකූලව මේ Taman තේරුම් ගන්න මේක ඇවිල්ලා මේ භාවනාවේ ප්‍රතිඵලයක්. මේක තමයි මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් මේකතන තියෙන්නේ. මෙතන බොහොම වටිනා තැනක්. එහෙනම් අර අරමුණු වලින් ඉන්නවට වඩා අරමුණු වල ඉඳීමේ තියෙන වෙහස දැනෙන්නේ මෙතන ඇසුරු කරන්න ඇසුරු කරපු පමණටයි. දැන් අපිට තාම අරමුණු වල ඉඳීමේ වෙහෙස දැනෙන්නේ මේ විමුක්ත ස්වභාවය අරමුණු වලින් තොර ස්වභාවය ඇසුරු කරන්න ඇසුරු කරන්න මේ අරමුණු ඇසුරු කිරීමේ තියෙන වෙහෙස දැනෙනවා. එතකොට අරමුණු වලින් තව තව නිදහස් වෙනවා. ඒ නිසා මේ தত্ত্বය මේ බොහොම වටිනා අවස්ථාවක් බව තේරුම් අරගෙන මේක තව තව ඒ අවස්ථාව එළඹුණා නම් ඒක ටික ටික ඉන්න. මේකයි කරන්න තියෙන්නේ. තවත් සංඥාස මේ මම ගෙදර වෙනම මගේ ඉඩමේ කෙළවරක කුටියක් හදාගෙන මම යෝගී කටයුතු කරන්නේ. ඔව්. ඒ එතෙන්දි සයන්ස ගෙදර යම් යම් ක්‍රියාකාරකම් කරලා මම මගේ කුටියට යනකොට මගේ හිත නිකම්ම මේ නිස්සරණයකටපත් වෙන ස්වභාවයක් තියෙනවා සයන්ස. ඔව්. මොකද අර සියලුම ක්‍රියාකාරකම් අමතක වෙනවා. එතෙන්ට ගියාම හිත සම්පූර්ණ නිදහස් හිතක් බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඔව්. මොකද වැඩි කාලයක් මම මේ කුටියේ තමයි ගත කරන්නේ. හරි. එතනදී මම අයිනක වාඩි වෙලා ඉන්නකොට සමහර වෙලාවට කපුටෙක් සද්ද කරනව ඇහුනොත් මම මේ සද්දයත් මේ කනත් විඥානත් කියන ඔස්සේ ටිකක් මම මෙනෙහි කරනකොට මට ගැඹුරට ගැඹුරට යෑමක් මගේ සිතේ ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගැඹුරට ගැඹුරට ගිහින් ඒ සද්දය කොහොමද කපුටාගේ කටෙන් පිට වුණේ හැදුනේ කොහොමද ධාතු මානසිකාරයසේ වගේ බලනකොට ස්වාමීන් හිත පහන කනගෙනත් හිතෙනවා. විඥානයේ ආයතන හැටම පොදුවගත් පේනවා. Mm-hmm. ඒ අනුව ක්‍රියා කරනකොට එතන සොයනන්ස මට පොඩි ගැටලුවක් ආවා මේ මෙතනදී යම්සි මේකද මේ ශුන්්‍යතාවය කියන්නේ හැඟීමක් නිකන් බලලා තියෙනවා ඉතින් භාවනා කරලා තියෙනවා ටික ටික නෑ ශුන්්‍යතාවය කියන්නේ දැන් අද අද්දකපු එක ඒ කියන්නේ දැන් දැන් හිත සම්පූර්ණයෙන් විමුක්තයි. අරමුණු වලින් විමුක්තයි. සම්පූර්ණයෙන් ශූන්‍යයි. ශූන්‍යයි කියන්නේ ඉතින් අරමුණු වලින්. අරමුණු කියන්නේ තනිකර කෙලෙස්. දැන් බුදුහාමුදුරු කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනාත්තා. සබ්බේ ධම්මා අනාත්තා විදිහට කියනවානේ. යම් පමණ මොකක්ම හරි අරමුණක් තියෙනවා නම් හේතු හේතුන් නිසා හටගත්ත යම් හෝ අරමුණක් තියෙනවා නම් ඒක දුකක්. ඒක අනිත්‍යයි. ඒක අනාත්මයි. ඉතින් ඒ ඒ ඒබඳු අරමුණු වලින් තොර නම් අන්න එතන තියෙනව නෙවීමක්. එතන තියෙනව විමුක්තියක්. එතන තියෙනව ශූන්‍යතාවයක්. ඉතින් ශූන්‍යතාවය හරහා තම ශූන්‍යතාවය භාවිතා කරමින් තමයි තව තව තව තව කෙලස් මේ කියන්නේ දුරුවන් කරන්න තියෙන්නේ. කෙලෙස් තව තව මේ කපන්න තියෙන්නේ. එහෙම නැත්නම් කෙලෙස් දුරු කරන්න තියෙන්නේ. ඉතින් මේ Tamanට දැන් ලැබිලා තියෙන මේ කෙලෙසුන්ගෙන් තොර විමුක්ත ස්වභාවය, ශූන්‍ය ස්වභාවය. ඒක තව වර්ධනය කරන්න ඕනේ. ඒක බහුලීකృత කරන්න ඕනේ. ඒක නම් තමන්ගේ gedara වගේ කරන්න ඕනේ. gedara වගේ බවට තමන්ගේ එහෙම නැත්නම් නිවහන බවට පත් කරන්න ඕනේ හිතේ. හිතේ නිවහන බවට ඒකපත් කරගන්න. ඒකපත් කරගෙන දැන් මේ වැඩ ඉවර නැහැ. ඒක දැන් ඔන්න Tamanට තැනක් හම්බුණා. හිතට කෙලසුන්ගෙන් තොර තැනක් හම්බුණා. ඒ ස්වභාවය ඇසුරු වඩ වඩා ඇසුරු කරමින් කෙලස් ටික දැක ගන්නවා දැන්. දැන් අපේ අපේ හිතේ ආසවනුසේ ධර්මයන් තියෙන තාක් කෙලස් තියෙනවා. නැවත නැවත සිතුවිලි එමින් මේ කෙලස් මතුවෙනවා. ඒ මතුවෙන මතුවෙන කෙලස් මේක ඇසුරු කරමින් දැන් අපිට තේරෙනවා. කෙලසුන්ගෙන් තොර ස්වභාවය අපි හඳුනා ගන්නත් ඕනේ. කෙලෙස් ස්වභාවය හඳුනා ගන්නත් ඕනේ. එහෙම නැත්නම් අපිට තේරෙන්නේ නැහනේ. නේ තරහක් ආවම තරහක් ආවා කියන හැඟීම ඒකම එනවා සන්නත්. ආ හොඳයි. ඒ කියන්නේ එතකොට තරහෙන් තොර ස්වභාවයත් අපි දැනගෙන තියෙන්න ඕනේ. නේද? නැත්නම් අපිට තේරෙන්නේ නැහනේ. ඒ වගේ දැන් මේ මේ ස්වභාවය ඊටත් වඩා බොහොම තියුණු ස්වභාවයක්. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවයත් දැන් තේරුම් ගත්තා. ඒක බහුලීකృత කරා. ඔතන ඉඳන් දැන් එනවා, බලනවා, යවනවා. ඉතින් තව තව ඒතර මේකෙන් තමයි මේක තමයි Tamange විහරණය වෙන්නේ. සංසාර ටික මම කාලයක් දැක්කද මට ඕක මේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ මම ඒ නිසා තමයි වහන්සේට හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සන්න ඔව් අවසරයි ඔව් දැන් මේ මහත්තයා විපස්සනාවෙන් සෑහෙන යෙදිලා තියෙනවා මම එහෙම කිව්වොත් නිවැරදි නේද <laughs> මහත්තයා සෑහෙන විපස්සනාවෙන් ගිහිලා තියෙනවානේ ඔව් කියන්නේ විපස්සනාවේ යෙදීම හරහා මෙතන අරමුණු කියන්නේ විපස්සනාවේ යෙදීම හරහා ලැබෙන සමාධිය අරමුණු වලින් තොර සමාධියක්. සමත සමාධියකදී හැමතිස්සම අරමුණක් සහිත සමාධියක් එළඹෙන්නේ. සමත සමාධියේදී නැහැ කිසිසේත්ම අරමුණු වලින් තොර සමාධියක්. ශූන්‍යතා පැත්තක්, අනිමිත්ත පැත්තක් එන්නේ නැහැ මේ සමතෙන්. විපස්සනාවෙන් විතරයි මේ පැත්තට එන්නේ. එහෙමයි. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ටික කලක පටන් භාවනා පුහුණු කරමි. පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ඉඳගෙන යයි දෙතුන් වරක් මෙනෙහි කොට ආනාපාන සතිය මූල කර්මස්ථානය ලෙස තබා උඩුකයට සිත පිහිටුවා ක්‍රමයෙන් එය නාසිකාග්‍රයට යොමු කර ගනිමි. ආස්වාසය හා ප්‍රස්වාසය හොඳින් වැටහෙන අතර ඒවා වෙන්වෙන්ව හඳුනා ගැනීමටද පුළුවන්. ඒවායේ ස්වභාව ලක්ෂණද වැටහේ. මුල මැද අග බලද්දී පළමු පියවරේදී ආස්වාසයේ මුල නොයටහුනද දෙවැනි වාරයේ සිට හොඳින් වැටහේ. ආස්වාසය හා ප්‍රස්වාසය ගෙවන්වන තැන හිඩසක් ඇති බව දැනේ. මුලින් ආනපානයට හිත තබා නිරීක්ෂණය කරමින් සිටින විට යන්තම් ඡායාවක් ලෙස මොහුණක් පෙනී ක්‍රමෙන් එය ඊතා පැහැදිලිව පෙනේ. එය මගේම මුහුණයි. මුලදී පෙනුණු පිරිපුන් මුහුණ ක්‍රමයෙන් වැහැරි දත් කළු වී වැටි යන අයුරුත් දි รา පත් වන අයුරුත් පෙන්වා නැතිව යයි. මෙය මගේ මානිත්‍ය බව පෙන්වීමක් විය හැකි වූද එයට හිත නොයොදා භාවනාවේ යෙදෙමි. මුල් කාලයේදී එන යන විවිධ වර්ණවත් ආලෝක පෙනුනත් ඊයේ පරයන්කේදී තනිලා කහපාට ආලෝක ධාරාවක් මැද මම එක දිගට විනාඩි 15ක් පමණ ඊතා සතුටින් හිටියා. එය හීනයක් නොවන බවත් නිින්ද නොගිය බවත් පැහැදිලි වුණේ මම දර්ශනයෙන් මිදුණු පසුවයි. ඊට පසුවත් ටික වේලාවක් යනතුරු හිත කය දෙකේම ලොකු සැහැල්ලු බවක් තිබෙන බවද වැටහුණා. සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන යනුවෙන් කීප වරක් මෙනෙහි කර දකුණ වම ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා වශයෙන් පියවර තුනකින් පැය පැයක් පමණ සක්මන් කරමි. අවසාන විනාඩි 20 දී පමණ සිත හොඳින් ඒකාග්‍ර වේ. එය දැනෙන්නේ නිදිබර සහ කයේ අප්‍රාණික බවක් සමගිනි. ස්වාමින් වහන්සේ මේ භාවනා වැඩමුළුවේදී එසේ පියවර වශයෙන් කාලය වෙන් නොකර දිගටම දකුණ වම වශයෙන් මෙනෙහි කරන්නට සිතුන නිසා එසේ කළ විට ඊතා ඉක්මනින් මෙනෙහි කිරීම අතහැරී ගිය බවත් කිසිම චේතනාවක් මෙහෙවීමක් නැතිවම යටිකය පෙර පරිදිම එම රිද්මයටම ක්‍රියාත්මක වන බවත් වැටහුණා. මෙසේ පැයක් පමණ සක්මන් කර පර්යංකයට වාඩි වූ පසුවයි හොඳින් සිත ඒකාග්‍ර වී ඇති බව වැටහුණේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මේ භාවනා අත්දැකීම් පිළිබඳව වරදක් අඩුපාඩුවක් වේ නම් ඒවා නිවැරදි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි සක්මන් භාවනාවේ මුකුත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ හිත හොඳට එකඟ වෙනවා නම් මේ වම දකුණ බලමින් යද්දී ඒ එකඟභාවයට ඉඩ දෙන්න මේ අපි අලුතෙන් අර ඔසවනවා තබනවා නැත්නම් ඔසවනවා ගෙනිනවා තබනවා කියන එක හඳුන්ලා දෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හිත බාහිර අරමුණු වල යන්නේ මේ සරල ක්‍රමේ දියුණු වෙනවා මේ සරල ක්‍රමේ හොඳට සතිය දියුණු වෙනවා නම් ඒ විදිහට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ විදිහට යනවා කියලා මුළු කියන්නේ දිගටම මේ වම දකුණු වම දකුණ කිය කිය යනවා නෙමෙයි. තමන්ගේ සතිය හොඳට දියුණු වෙන්න ගත් තමන්ට තේරෙනකොට දැන් හොඳ මේකෙන කොළ මේ මේ කොනේ ඉඳන් එහා කොනටම සතිමත්ව යන බව Tamanට තේරුණාම අර Taman දැනු මේකෙත් සඳහන් වෙලා තියෙන වගේ මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න මෙනෙහි කිරීමෙන් තොරව මේ කටයුත්ත කරද්දී පුළුවන් තරම් අර මේ විස්තර හොයාගන්න බලන්න. ඒ කියන්නේ දැන් අපි මේ කාර්යයේ නියැලෙනකොට සෑහෙන විස්තර ප්‍රමාණයක් මේ තුල තියෙනවා. කය මේ චලනය වීමේදී විවිධාකාර තොරතුරු රැසක් එතන තියෙනවා. එසවීම් තියෙනවා, ඉදිරියට යැවීම් තියෙනවා, පහත් කිරීම තියෙනවා. ඊළඟට බර ගති දැනෙන්න පුළුවන්, සැහැල්ලු ගති දැනෙන්න පුළුවන්, රළු ගති දැනෙන්න පුළුවන්, තද ගති දැනෙන්න පුළුවන්. මේ විදිහට විවිධාකාර තොරතුරු රාශියක් තියෙනවා. ඒ තොරතුරු පුළුවන් තරම් හොයාගන්න උත්සාහවත් වෙන්න. ඊළඟට පරයන්ක භවනාවේදී සඳහන් කරලා තියෙනවා මේ ආලෝක ස්වභාවයක් එහෙම ආවා එහෙම කියලා. ප්‍රශ්නයක් නැහැ. මේ හුඟක් වයස කෙනෙක් නෙමෙයි කියලා මං හිතනවා. වයස කෙනෙක්ද දන්නේ ආ හොඳයි. තව ටිකක් කමක් නැහැ මේ ඕකේ මේ ඔය පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා එන්න පුළුවන් ඉතින්. <laughs> මේ පොඩ්ඩක් හිතේ එකඟ බවක් ඔය ඔය පැත්තෙන් දැන් හැදෙන බව තේරෙනවා. ඒ හින්දා කමක් නැහැ තව දවස් කි කියන්නේ ගෙදරදීත් භවනා කරන්න හැකියාව තියනවාද කරනවාද හොඳයි එහෙමනම් හැබැයි අර වෙලා තියෙන්නේ Taman තේරුම් ගන්න ඕනේ දැන් මේ කියන්නේ මේ සමත පැත්තකින් තමයි හිත දියුණු වෙලා තියෙන්නේ ඉතින් වරදක් නැහැ. ඒකේ පොඩ්ඩක් يعني තමන් ඒ පැත්තෙන් අත්දැකීමක් ලබලා ලබලා හැබැයි ඒකට අර ඒකම තමන්ගේ මේ ඉලක්කය කරගත්තොත් තමයි වැරදින්නේ. දැන් අපි හුඟක් වෙලාවට සමහර අයට වෙන්නේ දැන් මේවැයෙන් යම් යම් අත්දැකීමක් ලබලා ඒකෙත් තියෙන යම්සි රසයක්. අපි ඒ එතන නතර වෙනවා. නමුත් ඒක නෙමෙයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ සමත සමාධියක් නෙමෙයි. ඒ කියන්නේ සමතය කියන එක මේ වෙනත් අනිකුත් මේ Hindu ධර්මවල පවා තියෙන දේවල්. ඉතින් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඊට වඩා බොහෝම ශ්‍රේෂ්ඨ මේ බොහොම පරිණත පැත්තක් මේ විපස්සනාව හරහා පෙන්වන්නේ. ඉතින් මේ අපිට ඒ ලොකු දිග ගමනක යද්දි මේ මුලින් හම්බෙච්ච පොඩි පොඩි දේවල් විතරයි ඕවා. ඒවා හැබැයි මේවා තේරුම් අරගෙන තිබීම වටිනවා. ඒ නිසා වරදක් නැහැ. මේ ටික තේරුම් අරගෙන Tamanට අර දැන් ආලෝක ස්වභාවයන් එනවා. ඒවා ගැන හොයන්න යන්න එපා. තමන් මූල කර්මස්ථානයේම හිත පවත්වනවා. එතකොට අර ආලෝක ස්වභාවයෙන් තව තව විපරිණාමයට වෙනස් වීම වලට ලක් වේවි. ඒ වගේනත් හොයන්න යන්න ඕනේ නැහැ. දැන් මේ ගිහිලා තියෙන විදිය හොඳයි. ඔහම යන්න ගිහිලා මේ එකඟ බවක් හැදුනට පස්සේ දැන් ඒක දැම්ම කියන එක තේරුම් නැහැ. ඔහොම ටිකක් ගිහිල්ලා පස්සේ කතා කරමු හොඳයි. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කීපවරක් මෙහිදී භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත්تمي. මූල කර්මස්ථාන ලෙස ආනාපාන සතිය යොදා ගනිමි. කලින් වතාවලද ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් වීම දැනෙන නොදැනෙන ගතිය අත්දැක ඇත්تمي. අද උදේ පර්යංකයේදී ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කෙලිමි. හුස්ම සියුම් වී නොදැනෙන තත්වයට පැමිණ විනාඩි 15ක් පමණ පැවතුණි. මෙම தත්ත්වය මා විසින් තව තව වර්ධනය කරගත යුතු බව ඔබ වහන්සේගේ කලින් උපදෙස් අනුව තේරුම් ගතිමි. ස්පර්ශ වෙන ස්ථාන ගැන දැනුවත් බව ඇති කරගත යුත්තේ ඉන්පසුවද කරුණාවෙන් පහදා දෙනු මැනවි. එදිනදා ජීවිතයේ කටයුතු වලදී සතිය පැවැත්වීමේදී දැනට හැකි අවස්ථාවල කරන ක්‍රියාවට සතිය පවත්වා ගැනීමට උත්සාහ කරමි. සතිය පැවැත්විය යුත්තේ කරන ක්‍රියාවටද නැතහොත් යමක් කිරීමේදී අපට දැනෙන තද ගතිය උණුසුම් සිසිල් ගතිවලටද යන්න කරුණාවෙන් පහදා දෙනු මැනවි. තේරුවන් සරණයි. ඔව් ඒ ප්‍රශ්නෙට මුලින් උත්තර දුන්නොත් ඒ කියන්නේ අපි වැඩක නියැලෙනකොට ඇත්තම අමාරුයි මේ ඒ හරහා දැනෙන දේවල් වලට හිත යොමු කරන්න. එතකොට වැඩේ අවුල් වෙනවා. දැන් අපි තුමු පෑනකින් ලියද්දී දැන් අපි පෑන අල්ලගෙන ඉඳද්දි පෑනේ තද ගතියක් දැනෙනවා. ඉතින් ඔය පෑනේ තද ගතියට අවධානය යොමු කරන් හිටියොත් ලියන්නේ මොකද්ද කියන එක අපෙන් ගිලිනවා. ඒ නිසා එතෙන්දී එහෙම දෙයකට යන්න අමාරුයි. වැඩක් කරනකොට ඒ වැඩේ සිහිය පවත්වන්න ඒ වැඩේ වර්තමානයේ දැන් තමන් නියැලෙන වැඩේට සිහිය පවත්වන්න නැතුව වෙන වෙන දේවල් හිතමින් වැඩේ වෙන්න ඇරලා කරනවා නම් ඒ කියන්නේ සතිය නැහැ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි දැන් අපි මේ වාහනයක් එනකන් හිටගෙන ඉන්නවා මේ බස් හෝල්ට් එක. ඉතින් ඒ හිටගෙන ඉඳද්දි වෙන වෙන දේවල් කල්පනා කර කර යන්නේ නෑ දිහා බලමින් අපි වෙන ලෝකෙක ඉන්නවා නම් ඒ කියන්නේ එතන සතිය නෑ. අපිට ඒ අවස්ථාවේදී පුළුවන් නම් මේ තමන් හිටගෙන ඉන්න බව දැනගෙන හිටගෙන ඉන්න. අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තිතෝවා තිතෝම් හීති පජානාති. මේ එක අතකින් පුදුම සරල බවක් මෙතන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අර ඉරියාපත පබ්බේදී විස්තර කරන්නේ. මේ යනකොට යන යන බව දැනගෙන ගමනේ යෙදෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉඳගෙන ඉන්නවා. ඉතින් ඒ තරමටම සරලයි. ඉතින් හැබැයි හිටගෙන ඉන්න බව අමතක වෙලා තමන් වෙන වෙන වෙන දේවල් කල්පනා කරමින් ඉන්නවා කියන්නේ එක්ක අතීතේ එක්ක නැත්නම් අනාගතේ. ඒ නිසා අපි වෙන වැඩවල යෙදෙනකොට මුලින් අ කියන්නේ තව ක්‍රමයක් තමයි ওই සද්ද ඒ වැඩෙන් නිකුත් වෙන සද්ද වලට එහෙම කන් දෙන්නත් පුළුවන්. නමුත් අර වැඩේ ගැන අවධානය තියාගෙන වෙන වෙනත් බාහිරකට වෙනත් වෙනත් අරමුණු වලට අතීතෙටයි අනාගතෙටයි හිත යන්න නොදී වර්තමානයේ හිත පවත්වනවා නම් එතකොට අපිට මේ සතියේ යම් පමණක දියුණුවක් ලබා ගන්න පුළුවන් වැඩ වැඩ කරන අනිකුත් සාමාන්‍ය වැඩ කරන අතරතුරදිත් ඊළඟට ප්‍රශ්නයක් අහලා තිබුණා අර ස්පර්ශ වෙන ස්ථාන බලන්න යාම සම්බන්ධයෙන් ඒක දැම්ම කරන්න යන්න එපා අපි ආනාපාන සතියේ මූල කර්මස්ථානය නිසා ඒ ආනාපාන සතියෙන් සෑහෙන දුරක් යන්න තියෙනවා ඒ හොඳ එකඟ බවක් ලබාගෙන තමයි අපි අතෙන්ට යමු වෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි අර මේ කියන්නේ මොට්ට වෙච්ච ආයුධයකින් අපි ඊතා තියුණු දෙයක් කපන්න යනවා වගේ තත්ත්වයක් තියෙන. ඒ නිසා අපි සෑහෙන සතිය හදාගෙන හිතේ එකඟ බවක් හදාගෙන තමයි අතෙන්ට යමු වෙන්න තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කේදී නාසිකාග්‍රයේ සිත පිහිටුවාගෙන ආනාපාන සති භාවනාව කරන්නෙමි. ඒ කාලය තුල බාහිර අරමුණු කිසිවක් සිතට පිවිසෙන්නේ නැත. ඒ අතරේදී සිත දෙස බලා සිටියෙමි. එසේ බලා සිටින විට අද දහවල් දාණයට සීනුව නාදන බවවත් ඇසුනේ නැත. මෙසේ සිදු වෙන්නේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මට ප්‍රශ්නේ නැහැ තරම් පැහැදිලි නෑ. මේ කාගේද කියලා පොඩ්ඩක් හොඳයි තෙරුවන් සරණයි. මයික් එක පොඩ්ඩක් කියන්න. අවුරුදු ගානකින් චුට්ටක් මේ මයික් එක ගන්න ඕනේ. ඔව්. අවුරුදු ගානක ඉඳලා ඔව්. භාවනා කරනවා. බුදුගුණ බුදුගුණ භාවනා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් තමයි මම මුලදී කර කර හිටියේ. කරගෙන හිටියේ. ඔව්. ඊට පස්සේ තමයි ආනාපාන සතිය අර එච්චර දැනෙන්නේ නැති නිසා ඔව් බුදුගුණ භාවනාවට තමයි වැඩියෙන් යොමු වුනේ බුදුගුණ භාවනාවමයි වැඩියෙන් කරන්නේ ඔව් ඊට පස්සේ දැන් භාවනා මධ්‍යස්ථාන වලට ගියාම අර ආනාපාන සතිය වැඩියෙන් පුරුදු කරන්න අවස්ථාව ලැබුණා අහහ ඉතින් එහෙම ගියාම සති මමම දන්නේ හුඟක් වෙලා යනකම් ඔහේ බලාගෙන ඉන්නවා සති බාහිර මුකුත් සද්දයක් ඇහෙන්නෙත් නෑ මුකුත් නෑ ඊට පස්සේ හිත දිහා බලා ඉන්න දැන් අවුරුදු ගානක ඉඳන් පුරුදු වෙලා තිබුණා අහහ ඉතින් බලා ඉන්නකොට එක පාට හිත වෙනත් වෙලාව කියන්න දන්නේ නෑ ටිකක් වෙලා යනකොට හිත වෙනස් වෙනවා ආයි පාරක් මුළු කර්මස්ථානෙට ගිහිල්ලා නැවත මේ මොකද්ද කර්මස්ථාන හිත දිහා බලාගෙන ඉන්නවා හිත දිහා බලන් හිටියා මොනවද පේන්නේ? පේන්නේ ඒ අරමුණ දිහා විතරමයි බලන් ඉන්නේ. නෑ ඒක තමයි. හිතට එන දේවල් මොනවද තේරෙනවද? එහෙම ආවම ඒක දිහා බලන් යන්නේ බලන්නේ යන්නේ යන්නේ ඒ ඒ හිත දිහාම බලාගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොට හිත දිහා බලනවා කියලා දැන් අපිටම අරමුණු එනවා දැන් හිතට. ආවට පස්සේ අරමුණු දිහා අවධානය යොමු වෙන්නේ නැතුව නැතුව එතකොට කොහෙද බලන් ඉන්නේ? එතකොට මුල් කර්මස්ථානෙට එන්න බලන්න. මොකද මුල් කර්මස්ථානය? මුල් කර්මස්ථානය මේ නවහරහදී බුදුගුණ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වඩනවා. ආහහ. එතකොට ඒ කියන්නේ ඒ කියන්නේ අපි තුමු දැන් සිතුවිලි සිතුවිලි එනවා. සිතුවිලි ආපු ගමන් බුදුගුණ වඩන්න පටන් ගන්නවාද? සමහර වෙලාවට බුදුගුණ වඩනවා. සමහර වෙලාවට ආනාපාන සතිය වඩනවා. ඒක වැඩියෙන් ඒ වෙලාවට හිතට එන එක තමයි වඩන්නේ. ඔව්. දැන් අපි මෙහෙමයි. දැන් දැන් බුදුගුණ වඩද්දි හිතනවානේ අපි. එහෙමයි. ඔව්. දැන් අපි මේ විපස්සනා වඩද්දි හිතන්නේ ඒ නිසා අපි දැන් බුදුගුණ වඩන එක දැන් හොඳයි. දැන් පොඩ්ඩක් ඔය දැන් ඉතින් මටත් ආයි කියන්න තියෙන ආනාපාන සතිය වඩන්න කියලා තමයි. දැන් ආනාපාන සතිය කරලත් තියෙනවනේ දන්නවත් එක්කනේ නේද? එහෙමනම් දැන් අර නැවත නැවත බුදුගුණ වඩන්න යනවා කියන්නේ මේ පැති දෙකම ඔක්කොම අවුල් වෙනවා. ඒ නිසා මොකද දැන් හිත එක පැත්තකින් තැම්පත් වෙගෙන එනවා. ආයි අවුල් මේ විතර්ක කරවනවා. නැවත සිතුවිලි දමනවා බුදුගුණ වැඩිම හරහා. දැන් මෙතෙන්ට මේක ගැලපෙන්නේ අර බුදුගුණ වඩන්න කියලා කියන්නේ හිතේ ඒ කියන්නේ හිතේ තියෙනවා නම් කිසි නිකම් පසුබාහන ස්වභාවයක් කිසි සතුටක් නැත්තම් ඔන්න බුදුගුණයක් වඩලා හිතේ සතුටක් ඇති කරගෙන ඔන්න ආනාපාන සතියට එන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඇවිල්ලා ආනාපාන සතියෙන් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් ආනාපාන සතිය ටිකක් යෙදෙනකොට ආයෙ ඔන්න බුදුගුණ ගිහිලා වඩනවා කියන්නේ ඉතින් අපි ඉදිරි ගමනක් නැහැ. අපි ආයෙ මුලට එනවා ආයෙ පොඩ්ඩක් කරනවා. ආයෙ මුලට එනවා ආයෙ පොඩ්ඩක් කරනවා. ඒතර ඉස්සරහට යන්නේ නැහැනේ. ඒ නිසා මෙතන දැන් බුදුගුණ වල්ලා සෑහෙන කරලා තියෙනවනේ. ඉතින් දැන් ඒක නතර කළා. දැන් මේ පැත්තෙන්ම විතරක් යන්න බලන්න. මේ පැත්තෙන් විතරක් යද්දී ඒ කියන්නේ හුස්ම වැටෙන්නෙම නැද්ද? දැනෙනවා දැනෙනවා මේ කොතනද හිත රඳවන්නේ? මේ උඩුතොලේ. හොඳයි. එතනදී හොඳට ආස්වාසය ආස්වාසය වශයෙන් හඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද හඳුනාගන්නේ? හුස්ම හැපි හැපි හැපි යනවා. හැපෙනවා. ඒ කියන්නේ නාසිකාග්‍රේ හුස්ම හැපෙනවා තේරෙනවද? එහෙමයි. තේරෙනවා. එතකොට ප්‍රස්වාසය කොහොමද හඳුනාගන්නේ? ප්‍රස්වාසෙත් ඒ වගේම යනවා තේරෙනවා. හැපිගෙන යනවා තේරෙනවා. තේරෙනවා. හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ටික වෙලාවක් බලන්න පුළුවන්. හරි. තව බලාගෙන ඉන්න තියෙන්නේ. එහෙනම් කියන්නේ මුක වෙන මුකුත් කරන්නේ නැහැ. අවධානය මෙතනම රඳවගෙන මුකුත් හිතන්න යන්නත් එපා. බුදුගුණ වඩන්න යන්නත් එපා. පුළුවන් තරම් හිත නිශ්චල කරගෙන මේ අවධානය මෙතන තියාගෙන ඉන්නයි තියෙන්නේ. එතකොට දැන් ආස්වාසයක් තේනවා. දැන් Tamanට මං හිතනවා දැන් අරකින් ආපු ශක්තියකුත් නිසා මෙනෙහි කිරීමකින් තොරව මේ වැඩේ කරන්න පුළුවන්. මෙනෙහි කරන්න යන්නත් එපා. ආස්වාස ප්‍රස්වාස කියන මෙනෙහි කරන්න යන්නත් අවශ්‍ය නැහැ. මේ ඒ වෙනුවට අර දැන් Tamanට තේරෙනවනේ හුස්ම ඇතුල් වෙනකොට යම් මේ වදින ස්වභාවයක් තේරෙනවනේ. ගැටෙන ස්වභාවයක් තේරෙනවනේ. ඇතිල් වෙනවා වගේ තේරෙනවනේ. ඒ ඒ ඇතිල්ීමේ හිත පවත්වාගෙන ඉන්න. ඊළඟට ආයි දැන් පිට වෙනවා. එතකොටත් යම්සි ඇතිල්ීමක් වගේ තේරෙනවා. ඒ ඇතිල්ීමේ හිත පවත්වාගෙන ඉන්න. ඔච්චරයි දෙන්නේ. සරල වැඩිද? මේ ඒ කියන්නේ වෙන ඒ කියන්නේ විපස්සනාවට යනකොට යන්නේ මේ මේ ඒ කියන්නේ හිත හිතුවිලි හරහා නෙමෙයි. සිතලා නෙමෙයි හිතනවා කියන එක මේකට අදාළ නැහැ. ඒ නිසා මේ මේ පැත්තෙන් දැන් කරලා බලන්න. කරලා බලලා මට පොඩ්ඩක් කියන්නකෝ. හොඳයි. හොඳයි. හරි අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ චුතිසිත හොඳින් හදා ගැනීමේ පෙරහුරුවක් ලෙස ආනාපාන සති භාවනාව උපකාර කරගන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන්න. <laughs> ඔබ වහන්සේට තෙරුවන් සරණයි. චුතිසිත එන්නේ නම් මැරෙන මොහොතේලු. ඉතින් ඒක දැන් හදන්න බෑ. ඒ <laughs> මැරෙන්න කලින් තමයි දැන් මේ මේ හදන්න යන්නේ. ඉතින් ඒක දැන් හදන්න බෑ. ඒක එතෙන්දි තමයි බලන්න වෙන්නේ. <laughs> මේ අපි ඉතින් ඕවා ගැන ඒ තරම් මේ යන්න අවශ්‍ය නැහැ. දැන් මේ කරන වැඩේ ඊට වඩා බොහොම වටිනවා. ඉතින් Taman තේරුම් ගන්න තියෙන්නේ මේ ඊටාම වටිනා වැඩක් කරන්නේ. ඒක පාට දැම්ම මැරෙන එක ගැන හිතන්න එපා මේ තව වැඩ තියෙනවා <laughs> මේ වයසක එක්කෙනෙක් නෙවෙයි නේද මම දන්නේ කවුද කාගෙද කියලා <laughs> කමක් නැහැ කාගේ වුණත් ප්‍රශ්නයක් නැහැ ඉතින් මේ මේ ඕවා ගැන ඉතින් බයක් ඇති වෙන්න දෙයක් නැහැ බයක් ඇති කරගන්න ඕවා හදන්න යන්න නෙමෙයි ඇත්තම දැන් අපි මේ හිත දියුණු කරනවා කියන්නේ අ එකතකින් මේ ආ මේ මෑණියන්ගේද ආ ආ කියන්නකෝ මොකක්ද? හරි. මෑනියන්ට වෙන මොකක් හරි ප්‍රශ්නක් තියෙනවද? හරි. හොඳයි. එහෙනම් අපි මේකට වචනයක් කතා කරලා ඉමු. ඒ කියන්නේ අපි දැන් මේ භවනාවකින් කරන්නේ ඇත්තටම හිත සෑහෙන දුරට සකස් කිරීමක්. අපිට උවමනා කරන ඉන්ද්‍රිය ධර්මයන්, බොජ්ජංග ධර්මයන් මේ වගේ ඊටාම වටිනා ගුණ ධර්මයන් මේ හිතේ දියුණු කිරීමක්. ඉතින් ඒ නිසා ඒක කරන එක ඊටාම වටිනවා. ඉතින් ඒක කරගෙන යනකොට මේ ඔය මේ අපි අර අපේ තියෙන විවිධාකාර බය සංඛාව ඉතින් දුර වෙලා යාවි. ඒ ගැන සැක හිතන්න එපා. දැන් කරන්න තියෙන්නේ මේ ප්‍රායෝගිකව මේ ධහම වඩන එකයි. අපි ප්‍රායෝගිකව ධහම වඩන්නේ නැතුව විවිධාකාර දේවල් ඉස්සරහා ගැන හිතනවා කියන එක තේරුම් ගන්න. එතකොට වෙන්නේ අපේ හිතෙන් හදාගත්ත සිතුවිලි වල, එහෙම නැත්නම් හිතෙන් හදාගත්ත ප්‍රපංච වල නිකන් අතරමං වෙන එක විතරයි. ඒ වෙනුවට මේ වර්තමානයේ ඉඳගෙන හිත දියුණු කරන්නයි තියෙන්නේ. ඒ කාර්යය තමයි අපි මේ භාවනාවකින් කරන්නේ. හොඳයි අපි මෑණියන්ගේ ප්‍රශ්නට යමු. ඔව්. තෙරුවන් සන්නසානස මට තියෙන ප්‍රශ්නේ මේ හැම භාවනා කරන වාරයකදීම මේ මගේ මේ හිසයි මේ බෙල්ලයි පිටයි හිර වෙනවා. හිර වෙනවා. හකුත් හිර තද වෙනවා. අහහ. මේ හැම භාවනා වාරෙදිකින් මේක මේ මොන අතකටවත් ඇරෙන්නේ නැති හන්ද අන්තිමට මම පටවි ධාතුව මෙනෙහි කරන්න අරගෙන සමහර පැය භාගයක් විතර යනකොට තමයි මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පටවි ධාතුව කියන්නේ වැරදිත් නැත්තම්. ඒ කියන්නේ ඒකෙන් කරන්නෙම තද කරන එක නේද? ඒ කියන්නේ පටවි ධාතුවේ ලක්ෂණ තමයි තද ගති, රළු ගති, ගොරෝසු ගති, කර්කශ ලක්ෂණය කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි Tamanට දැනෙන්නෙත් නෑ හිර කරන ස්වභාවයක් නම් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රභාවය තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. දැන් මෑනියෝ ආනාපාන සතිය මුලින් වඩ වඩා හිටියද? ආනාපාන සතිය නෙමෙයි අපි හඳුන්නේ පිම්බීම හැකිලිම. හොඳයි. ඒක ඒක කරමින් මට චුට්ටක් මේ අතීතය ගැන පොඩ්ඩක් කියන්න කොහොමද ආවේ කියලා? අතීතේ නම් මම භාවනා කරලා තියෙනවා මීට අවුරුදු 20කට පමණ උඩදී. මේ එතකොට ඉතාමත් හොඳින් භාවනා කරන්න පුළුවන්කමක් තිබුණා. කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ මට. ඒ භාවනා කරනකොට මීට කලින් මට මං හිතන්නේ කතා කළා නේද? කතා කළාද? මොකක් කරේ වැඩසටහනේ කතා කළාද මන්ට මතක නැහැ. හොඳයි. කියන්නකෝ. කතා කළා නේද? ඔව්. ඇවිල්ලත් නැහැ අපි ආන්න. හා හොඳයි. දවසක් ඇවිත්දී. හා හා. දැන් මේ ඒ භාවනා මධ්‍යස්ථානයේ අර අපිට දෙන්නේ මේ පිම්බීමේ කිරීම කළා. අර යටිකයේ ඒ හැපිලා තියෙන ස්ථාන බලන්න. හොඳයි. ඉතින් මේ හොඳට බලාගෙන යනකොට ඒ යටිකය සම්පූර්ණයෙන්ම නැතු වෙනවා. ඒ ඒ විදිහට. ඒ කියන්නේ Tamanට දැනෙන දේවල් නොදැනී යනවද? මුළුමනින්ම නොදැනී යනවා. හොඳයි. කොහොම ස්පර්ශ වලත් අහු වෙන දෙයක් නැහැ. හිතින් ඒ කියන්නේ දැන් Tamanට එතකොට අරමුණක් නැද්ද? යටිකය නැහැ. හා හොඳයි. ඒක උඩුකය ඊට පස්සේ අපට උඩුකය බලන ක්‍රමයක් කියා දෙලා තියෙනවා. අහහ. ඒකමයි උඩුකය බලනකොට මේ සම්පූර්ණ මේ ශරීරේ කැඩි කැඩි විඳි විඳි යන ස්වභාවය දකිනවා. හොඳයි. වැගිරෙන ස්වභාවය මේවා දකිනවා. හොඳයි. මානසික ඊට පස්සේ මේ මෙහෙම බලාගෙන යද්දී අන්තිමට මේ ශාරීරික මේ හෘදේ වස්තු සීමාවෙදී ඔක බයක් ඇති වෙනවා ගැහෙනවා හුස්ම මේ මැරෙන්න වාගේ තරමටම ඒ වගේ පණ අදින ස්වභාවයක් දකින්නේ මේක දැකලා දැකලා අන්තිමට තද අන්ධකාරයක් එනවා තද ඝන අන්ධකාරයක් ආවට පස්සේ ඊට පස්සේ හිත එකපාරට ලොකු බයක් ඇති වුණා මට. හොඳයි. තෙත්ත අමාවක දවසක් වාගේ. එහෙම බලාගෙන ගිහිල්ලා අන්තිමට මේ කය සම්පූර්ණයෙන්ම නැතුවම ගියා. අහහ. මුකුත්ම නැහැ ඊට පස්සේ බලාගෙන ඉන්න දැන් නලල සීමාවට එනකොට මොකද්ද? නලල සීමාවේ වගේ ආලෝකයක්. විදුලි මේ විදුලියක් වාගේ මේ සුදු ආලෝකයක්. ඉතින් මේක නලිය නලිය තියෙනවා. ඊට පස්සේ මන් දැන් මේ හිත තියනවා දැන්. ඒ හිත ශාරීරික කෝ කියලා හොයනවා. ස්පර්ශ කරනවා හිතින් කිසිම තැනක් අහුවෙන්නේ නැහැ. ඉතින් මේ ඊට පස්සේ එහෙම බලාගෙන යනකොට ගොඩාක් කියලා මේක කමටහන හඳුරන්න කිව්වහම නැවත් දැන් හිත දිහා බලන්න කිව්වා. මේ දිහා බලනකොට වැඩි වෙලාවක් යන ඉස්සෙල්ලා අර වගේ ඉක්මනින්ම සිත අර ශරීරේ සම්පූර්ණයෙන්ම නැතු වෙනවා ඊළඟ වාරවලදී. ඊට පස්සේ අර සිතගෙන බලාගෙනකොට විවිධ සිතුවිලි එනවා. ඒකත් බලාගෙන යනකොට කිසිම දෙයක් ගැන සමයක් හැඟීමක් නැතුව සාමාන්‍යයෙන් සිතුවිලි ආවහම ඒවා ගැන තැකීමක් කරන්නේ නැතුව බලාගෙන යනකොට මා ඊටාම ප්‍රියතම මේ රූපයක් පේනවා මට මනසට. ඉතින් මෙතනදී මට කල්පනා වුණා මේ සංසාරේ මාව මේ තරම් කාලයක් මේගොල්ලෝ සැරි සැරෙව්වා මම මේවට රැවටෙන්නේ නැහැ මගේ මානසින් මම මේක කියන්නේ දැන් මේවට මම තවත් අහු වෙන්නේ නැහැ කියලා ඒක දිහා මම බලාගෙන ඉන්නවා මම සංසාරෙන් සමුගන්නයි මේ මට අවශ්‍යතාවයක් නැහැ කිසි කෙනෙක් කිසි ඇලීමක් ඇති කරගන්න කියලා මේ විදිහට සිත වැඩි වෙලාවක් යන ඉස්සලා ඒ රූපෙත් නැතු වෙනවා. ඊට පස්සේ එහෙම බලාගෙන ඉනකොට ආයි සිතුවිලි එන්නේ නැහැ කාකාරෝ බලාගෙන ඉන්න දර්ශනයක් විතරයි. ඊට පස්සේ රන්වන් පාට ආලෝකයක් පේනවා. ඒ අතරට කළු අලාගුලුත් පේනවා. ඒව කලුවලා කුළු යන පාවේ විපාවේ ඔහි යනවා පේනවා ඔහි මා දැන් ඔහි ඉන්නෝ විතරයි. ඒ කියන්නේ ශරීරයක් නැහැ මානසක් විතරයි. බලාගෙනකොට එකාකාරව දවස් දෙකක් යනකොට ඊට පස්සේ මුලින්ම නිමමුකුත් නැතුව රන්වන්න ආරෝග්‍යයක් පමණයි. ඉතින් හැමදාම දවස් දෙකක් තුනක් කරත් මෙතනට තමයි මගේ පැමිණීමෙන් එහාට දෙයක් හොඳයි. සක්මන් භාවනාවේ එහෙමත් යෙදෙනවද? සක්මන් භාවනාව ඉතාමත් හොඳින් කරන්න උලංකම දෙනවා. ඉතාමත් හොඳින් සමාධිය වැඩෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක කරන්න පුළුවන්. දැන් මෙහිදී ඒකත් පුළුවන්. පුළුවන්. හැමදෙරේ මට තියෙන ලොකු ප්‍රශ්නේ දැන් ඊට පස්සේ මා දෙවෙනි වතාවටත් අර විදිහම භාවනා කරා ඊට මාස 4කට පස්සේ 1995 මම අර විදිහට භාවනා කරේ. නැවතත් 1996 ජනවාරි මාසේ භාවනා කරනකොටත් මීටත් වඩා සීග්‍රයෙන් තාමත් මොහොතින් කිසිම වේදනාවක් පීඩාවක් නැතුව හොඳට මේ විදිහට භාවනා කරගන්න පුළුවන්කම තිබුණා. අතනම තමයි නතර වෙන්නේ. ඊට පස්සේ දැන් කොච්චර භාවනා කරත් අතනම යනවා. ඊට පස්සේ මම මේ ඇක්සිඩන්ට් එකකට මොන කාලම කකුලත් එහෙම ආබාධිතයි වගේ ප්‍රශ්න ගොඩකට මොන දුන්න කෙනෙක් දැන් වය වෘද්ධ තත්වෙටත් පත් වෙලා දැන්. ඉතින් ඒක නිසා අපි හැන්දර මට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි මේ මේ තදවීම කොහොමද කියන එක. මට සමහර උදේ කාලේ භාවනා කරන්න හොඳට පුළුවන්. නෑ මට නම් හිතෙන්නේ මේ කියන්නේ මැනියුටික් අධික වීරය යොදනවා. ඒ කියන්නේ වීරය සමබර වීමක් වෙන්න ඕනේ. අපේ හිතේ කියන්නේ භවනාව කරද්දී නිකන් සැහැල්ලු බවක් සතුටක් පවත්වන්න අවශ්‍යයි. අපි ගාක් වීරය දුවොත් හිත උද්දච්චයට යනවා. දන්නවනේ ඒ කාරණේ නේද? අපි අනවශ්‍ය විදිහට අපි වීරය යොදලත් මේක කරන්න බෑ. දැන් නිකන් උපමාවකින් කියනවා නම් අපි මේ යන්න තියෙන ගමන හරියට නිකන් අර මැරතන් එකක් දුවනවා වගේ. දැන් අපි මැරතන් එකක් දුවද්දී මීටර් 100 දුවනවා වගේ ඉතාවේගෙන් දුවන්න ගත්තොත් අපිට ලොකු දුරක් දුවා ගන්න බෑ. හැබැයි අපි ඇවිදගෙන යනවා කියන එකත් නෙමෙයි මේ අදහස් කරන්නේ. අපි යම් පමණක වේගයක් පවත්වමින් යන්න වෙනවා මොකද අපිට සෑහෙන දුරක් දුවන්න තියෙන නිසා. එහෙමයි. අන්න ඒ වගේ අපේ වීරය ඇත්තටම අර දවසේ වැඩ කොටස අපි කරනවා සැහැල්ලුවෙන් යුක්තව. ඊළඟට ඊළඟ දවසේ වැඩ කොටස කරනවා සැහැල්ලුවෙන් යුක්තව. ඒ වගේ ක්‍රමයකට යනකොට අර හිතට එන ආතතිගත ස්වභාවය හුඟක් අඩුයි. ඉතින් දැන් දැන් මෑනියෝ මට තේරෙන විදිහට සෑහෙන තින් මේකේ යෙදිලා තියෙනවා. ඉතින් කරන්න ඕන සෑහෙන දේවල් කෙරිලා තියෙනවා. පොඩි මේ නිකන් සකස් කිරීමක් විතරයි මට නම් හිතෙන්නේ ඔතන කරන්න තියෙන්නේ. දැන් තමන් දැන් කරලා තිනවනේ අද දැන් පිම්බීම හැකිලිම භාවනාවේ යෙදුනා. දැනටත් ඒ කියන්නේ වාඩි වුණාම ඒ පිම්බීම හැකිලිමේ ස්පර්ශ වෙන දේවල් දැනෙන දේවල් තේරෙනවද? දැන් කරන්නේ නෙවෙයි. ආනාපාන සති භාවනාව මගේ යටිබය ඔපරේෂන් එකක් කරලා තියෙනවා. ආ එතකොට දැන් ආනාපාන සතියට මාරු වුණා. එහෙමයි. එතකොට දැන් ආනාපාන සතියේ තත්ත්වය කොහොමද? ආනාපාන සතිය සාමාන්‍යයෙන් අර පුළුවන්කමක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා. නමුත් අර වැඩි අර විදිහට මේ එකපාරට මේ ගතද්ද වෙන ස්වභාවය. හරි. කමන්නේ. දැන් ආනාපාන සතියෙන් Tamanට මේ කියන්නේ අවධානය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියාගෙන මේ කොච්චර දුරට විතර යන්න පුළුවන්ද මේ හුස්ම රැල්ල හොඳට සියුම් වෙනකන් එතන හිත පවත්වන්න පුළුවන්ද සමහර කිලාට මොද්ද ශාන්ත බවකුත් තියෙනවා හොඳයි ඒක තමයි දැන් ඒ ශාන්ත බව එනකොට මේක මේ හුස්ම ගන්නවද නැත්නම් පිට කරනවද කියලා තේරෙනවද සමහරක් ඉල්ලාට හොයන්න බෑ. හඳුනන්න බෑ. හොඳයි. ඒ හඳුනන්න බැරි తත්වයේ කොච්චර විතර කලාවක් පවත්වන්න පුළුවන්ද? එච්චර වෙලා බෑ දැන්. එච්චර වෙලා බෑ. නෑ. හොඳයි. එතකොට හිත දැන් අපි තුමු නාසිකාග්‍රේ පැවැත්තුවා මේ දේ කරා. කරාට පස්සේ අපි තුමු යම් පමණක එකඟ බවක් ආවා කියලා. ඒ ආවහම Tamanට දැනෙනවද කයේ يعني මොන හරි ස්පර්ශ වෙන ස්ථාන හරි දැනෙන මොන හරි යමක් තියෙනවද වේදනාවක් හරි ඒවට ඒවා තියෙනවද? තියෙනවා යටිකයේ අර ඉස්සර වාගේ අර අරමුණු පේන්න ගන්නවා. ඒවා පේන්න ගන්නවා. හොඳයි. පේනවා කියන්නේ ඇහැට පේනවා වගේ වෙනවද නැත්නම් Tamanට දැනෙනවද? දැනෙනවා. දැනෙනවා. හරි. එතකොට ඒ දැනෙන තැන් වලට හිත යොමු කළා බලන්න හැකියාව තියෙනවද? තියෙනවා. තියෙනවා. එහෙමනම් නැවතත් පොඩ්ඩක් ඒ දේ කරන්න. ඒ ඒ දේ කරා අපිටම අපිටම යටිකයේ කොහේ හරි <clears throat> මේ එහෙම බලනකොට පොඩ්ඩක් <clears throat> එහෙම බලනකොට ඒ බලමින් හිටියා දැන් අපිටම දැන් මෑණියන්ට අත්දැකීම් තියෙන නිසා මම කෙලිම කියන්නම්. දැන් ඒ තමන්ට හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැනෙන්න ගන්නවනේ. එහෙමයි. ඒ ඒ දැනෙන්න ගන්නකොට හිත මුකුත් වට ගන්න නැතුව මේ බොහොම මධ්‍යස්තව මේක දැක ගන්න. මැදිස්ත්ව දැකගෙන ඊළඟට අපි තුමු මේක එක්තරා අන්දමක මේක ගෙවිලා ගිහිල්ලා නොපෙනී ගිහිලා ශාන්ත බවකටපත් උනා කියලා. ඒ ඒ தත්ත්වය අත්දැකලා තියෙනවද? ඒ කලින් දැකලා තියෙනවා. දැන් සම්පූර්ණයෙන් එච්චරම தත්ත්වයට තාම ආවේ නෑ. නෑ. ඒක තමයි. දැන් ආනාපාන සතියෙන් මේක හදාගෙන ඉවරලා නැවතත් ඒ தත්ත්වයට එන්න බලන්න. එහෙමයි. එතන ඒ කියන්නේ අපි තුමු වදින තැනක් අල්ලගත්තා. එතෙන්ට අපේ මේ එකඟ බව අරගෙන ගියා. ඒක බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරා. දැන් පොඩ අලුතෙන් පටන් ගන්න නිකන් පරණ දේවල් ටික ඔක්කොම අත්හැරලා දාලා අලුතෙන් පටන් ගන්න වැඩි කාලයක් යන එකක් නැහැ ආයි පරණ තත්ත්වයට එන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගන්න. විශ්වාසය ඇති කරගෙන පොඩ්ඩක් අතන නිකන් නිරීක්ෂණය කරනවා. මුකුත් හිතන්න යන්නේ නැහැ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ඉතින් නිරීක්ෂණය කරනවා. අපි හිතමු මේ නිරීක්ෂණය කරද්දී අර මේ අරමුණ ගෙවිලා ගිහලා මධ්‍යස්ත මේ නිකන් විවේක ස්වභාවයටපත් වුණා කියලා. එතකොට මේ විවේකේ පොඩ්ඩක් වෙලා රැඳෙන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒක ඒ ගැන මුකුත් සැක කරන්න, ඒ ගැන මේ මොකද්ද කියලා හිතන්න, ඒ මුකුත් යන්න අවශ්‍ය නැහැ. දැන් තමන් මේ අත්දකපු පැත්තක් නැමෙ වෙන පැත්තකින් එන්නේ. එතෙන් තමයි එන්නේ. එතන වරදක් නැහැ. අපේ හැමදෙම මට හිතෙනවා ඉතින් දැන් දැන් අර හිර වෙන ගතියක්, තද වෙන ගතියක් එන්නේ සමහරලාට මේ තමන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ තද ගති පැත්තට. අපේ අවධානය මේ පටවි ධාතුවේ කර්කශ පැත්තට, තද ගතියට, රළු ගතියට යොමු වුණොත් ඒක බහුලව වැඩිම හරහා කය නිකන් දරදඬු වෙන ස්වභාවයක් වෙන්න පුළුවන්. එතකොට ඒ පැත්තෙන් යන එක සුදුසු නෑ. එතකොට තදගති වෙනව වෙනුවට පොඩ්ඩක් බලන්න නිකන් තමන්ට පුළුවන් චංචල ස්වභාවයක් කොහේ හරි කයේ දැනෙනකොට නිකන් තමන්ට දැන් කයේ විවිධාකාර මේ සංවේදනා තියෙනවනේ. තදගති අල්ලන්නේ නැතුව ටිකක් සෙලවීම් ස්වභාවයක් නැත්තම් සැහැල්ලු ස්වභාවයක් බර බරගතිය ඕකට ඒ තරම්ම සුදුසු නෑ. සෙලවෙන වායෝ ධාතුවෙන් යන එක මට හිතෙනවා ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. වායෝ ධාතුවේ ප්‍රකට වෙන තැන් තියෙනවානේ අපි දමු දැන් චලනයන් සිද්ධ වෙන උදර උදර කොට උදර උදර කොටසේ චලනයන් සිද්ධ වෙන. එහෙම නැත්නම් තාමනාද ගන්න පුළුවන්. මේ මේ ආපෝ ධාතු එහෙම ඒව එච්චර අහු වෙලා නැහැ නේ. ආපෝ ධාතු භාවනාවෙන් අහුද මෙහෙදිත් එම් වෙලා තියෙනවා අපි යන්නේ. වෙලා තියෙනවා. ඒ වගේ පොඩ්ඩක් අර තද ගතියට හිත යොදන්න නැතුව වෙනත් වෙනත් ධාතු ලක්ෂණයකට හිත යොදලා බලන්න. මේ පැත්තෙන් ගියොත් අර දැන් Tamanට වෙලා තියෙන ඒ හිර වෙන ගතිය එන්න ඉඩ තියෙනවා. මේ පටවි ධාතුව මුල් කරගෙන ගියොත්. ඒ පැත්තෙන් යන්න නැතුව ඉඳ වෙනත් ධාතු ලක්ෂණයකට හිත යොදාගෙන යන්න. එහෙමයි තමයි. හොඳයි. සාදු සාදු වහන්සේට නිදුක් නිරෝගී සම්පතේ චිරජීවන සම්පත් දුන්න. උපවහන්සේගේ ශාසනික අභිවෘද්ධිය මස්තක පාත්ක වේවා. හොඳයි. හොඳයි අපි පැයකුත් විනාඩි 30ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ යෙදලා තිනවා. ඉතින් අපි මේ ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. අද කට්ටිය මාව රැග් කරනවා වගේ. <laughs> ආ පොඩ්ඩක් ඉන්න මේ මෑණි කෙනෙකුත් ඉන්නවා. කියන්න බලන්න. මේ ස්වාමීන් වහන්සේ අර මහත්ය කියවනේ ශූන්‍යතාවය. අහහ. එතනදී ආශ්වාස ප්‍රාශ්වාසයේ දැන් ගෙවිගෙන ගිහිල්ලා නිකන් පාවෙන වගේ මට්ටමකට නිකන් පොඩි කෙන්දක් වගේ එහෙම එහෙම පෙනිලා ඊට පස්සේ ආශ්වාසය දැන් එච්චරයි ඊට යට නෑ නිකාන් තියෙන තත්ත්වයක්ද දැන් මම අද්දුටුවා ඒ තත්ත්වයේ දෙතුන් වතාවක් නෑ. ඒ කියන්නේ දැන් ඔයක ඒ කියන්නේ අරමුණකින් තොර ස්වභාවයේ පවතින්න පුළුවන් නැවත අරමුණ එන්නත් පුළුවන්. ඔව් මත් ඒ දෙක ඒ කියන්නේ මාරු වෙවි සිද්ධ වෙන්න පුළුවන්. මුල මුල ඒ කියන්නේ Tamanට තාම එකක් දිගට පැවැත්වීමේ හැකියාව නැහැ. මේ දේ වෙනස් වෙනවා. ටිකක් වෙලා අරමුණකින් තොරව තියෙනවා නැවතත් අරමුණු හම්බ වෙනවා. ආයිත් පොඩියට වරදක් නැහැ. ඔව්. ඊට පස්සේ මම දැන් මේ අවස්ථාවල මම මේ ශූන්‍ය මට හිතට එනවා ඒක සරීරටම ශූන්‍යතාවය කියලා. ඒ ඒ ඒ වැඩි වැඩ. ස්තන ස්තන කියලා හිතට එනවා. <laughs> <laughs> ඒ මොකුත් කරන්න යන්න එපා. ඉතින් මේ කියන්නේ අපි අරමුණක් දෙනවා කියන්නේ දැන් අපි නැවත විතරක අවදි කරනවා කියන්නේ අර தත්ත්වය විනාශ කරගන්න. ඒ අපි මොනවා හරි මෙතෙන්දි කරනවා කියන්නේ සංස්කාර ස්කන්ධය. තමන් තේරුම් ගන්න තියෙන්නේ ඒකයි. මෙතෙන්දී මම බලාගෙන ඉන්න ඕනේ එච්චරයි කරන්නේ. එච්චරයි මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ. ඔව් විනා සාමාන්‍යයෙන් තමන් තමන් තේරුම් ගන්න දැන් මේ කියන්නේ ස්කන්ධ පහෙන් කියනවා නම් දැන් මේ අනිත් ස්කන්ධ ටික ගාන්ට තැම්පත් වෙලා ගෙවිගෙන යනකොට අපිට මේ අවස්ථාවේදී මුකුත් කරන්න ඕනේ හිතන්න ඕනේ කියලා හිතවන්නේ ඒ සංස්කාරණේ සංස්කාර ස්කන්ධේ. ඉතින් අපි මොනාහරි යතන කරනවා කියන්නේ ආයි අවුල් කරගත්තා කියන එක. මුකුත් වෙන්නේ නැතුව මේ මුකුත් නොකර ඉන්න ඉගෙන ගන්නයි තියෙන්නේ. මේ සියල්ල තැම්පත් වෙලා අරමුණකින් තොරව බොහොම ශාන්තව තියෙනවා. ඉතින් ඒක නිකන් සාක්ෂිකාරයක් වෙනවා. එච්චරයි. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. මහත්තයා මේ මයික් එකට පොඩ්ඩක් එන්නනවා. අවසරයි සම්හන්ස. ඔව්. ඉස්සෙල්ලා අපි මෑන්නන්ගේ කතාවත් එක්ක මට පොඩි ප්‍රශ්නයක් මතුණා. මොකද දැන් අපි බෞද්ධ වශයෙන් පාන්දර 4ට නැගිටලා බුද්ධ වන්දනාවක් කරලා බුද්ධානුස්මතියක් වඩලා මෛත්‍රී භාවනාව වැනි භාවනාවක් කරනවා. මගේ ක්‍රියාවලියට විනාඩි 30ක් විතර ගත වෙනවා. මම බුද්ධානුස්මතිය ටිකක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බුදුගුණ මෙනෙහි කිරීම ටික දීර්ඝව කරනවා. ඒ කරලා මෛත්‍රී භාවනාව ආනාපානසතිය වගේ ඊට පස්සේ කරනකොට දැන් හැබැයි මෙහෙමයි. දැන් මහත්තයා මේ පැත්තට යන නිසා පොඩ්ඩක් අරක අඩු කරන්න වෙනවා. අන්න ඒක තමයි මම අහන්න ගියේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්ද යන්නේ විතර්ක සමනය කරන මාර්ගයක යන්නේ. විපස්සනා භාවනාව වැඩෙන්නේ තනිකර විතර්ක සමනය විතර්ක කියන එක දන්නවනේ. විතර්ක කියන්නේ අපි හිතුවිලි. හිතුවිලි ක්‍රමානුකූලව සංසිඳෙන්න ඕනේ. සංසිඳන මට හිත පුළුවන් තරම් නිශ්චල වෙන්න ඕනේ. මට ඒක සලකුණු වශයෙන් දැන් ඒ ඒ මූලිකේ කර්මස්ථාන දෙක බුද්ධාංශිතයමයි වඩලා ආනාපානසතියට ගන්නකොට සන්නාස මේ ඇත්තෙන්ම මට පේනවා එක පැත්තකින් අර වාමන රූප වගේ පිරිසක් පොලිමක් මෙහාට යනවා. තව පිරිසක් අපේ ස්වාමීන් වහන්සේලා වගේ හොඳ ශික්ෂාකාමී හොඳ තරුණ ස්වාමීන් වහන්සේලා නමක් දෙනවක් මේ පැත්තෙන් මා දිහා බලලා hina වෙගෙන මෙහාට යනවා වගේ දර්ශනයක් මට පේනවා. සතියේකට සැරයක් දෙයක් වගේ. එහෙම දසුණක් මම දකින්න මට වෙන විකාර මොකුත් පේන්නේ නැහැ. ඒ වරන් මේකත් විකාරයක් කියලා හිතාගත්තම ඉවරයි. <laughs> ඉතින් අර ඒ තුලින් මට පොඩි ගැටලුවක් ආවා මම මේ දැඩිලේ ලෙස බුද්ධාංශතිය වඩන එකේ පොඩි වැරද්දක් තියනවාද කියන එක නෑ ඒ කියන්නේ අපි දර්ශන ඔස්සේ යනවා කියන්නේම මේ අමාර්ගය. දර්ශන ඔස්සේ යනවා කියන්නේ මාර්ගය නෙමෙයි. ඒ නිසා ඒ පැත්ත හිමීට ටික ටික ටික අඩු කළා. දැන් තියෙන්නේ ආනාපාන සතිය මුල් කරගෙන දැන් ආනාපාන සතිය මුල කර්මස්ථාන විශේෂයෙන්නේ. ඒක මුල් කරගෙන විපස්සනා පැත්තට දැන් වැඩි නැඹුරුතාවයක් දාන්න. බුදුගුණ වලින් ගන්න තියෙන ප්‍රයෝජනේ දැන් සෑහෙන ලැබිලා තියෙනවා. මොකද උදේවස දෙකේම අපි දැඩිලෙස බුද්ධ වන්දනාව කරා. මම දැන් පාන්දරට පමණක් දවස වැඩ ආරම්භ කරන්නේ මේ විදිහට. ඔව්. ඒ බුද්ධ වන්දනාවේ ගැටලුවක් නැහැ. හරි බුදුගුණ වැඩිමයි. ඔව්. ඒ කියන්නේ බුද්ධ වන්දනාවේදී අපි කියන්නේ මේ පිළිත් ටිකක් කියලා ඒ දේ කරන එකනේ. ඒක ගැටලුවක් නැහැ. මම කියන්නේ හිත හිත විතර්ක කරන එක නවත්තන්න තියෙනවා. පුළුවන් තරම් අඩු කරන්න තියෙනවා. අපි දැන් වෙන වෙන දේවල් හිත හිත කියන්නේ චින්තාමය පැත්තක් කරන්න ගන්නෙ. ඒක මේකට බාධායි. දැන් මේ මේ යන පැත්තට බාධායි ඒක. අපි මෙතෙන්දි කරන්න දෙන්නේ පුළුවන් තරම් විතර්ක සමනය කිරීමක්. හිත හිතට නිකන් නිස්කලංක වෙන්න, තැම්පත් වෙන්න, විවේක වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. අර බුදුගුණ නවයේ දීර්ඝ වශයෙන් වැඩිීමේදී සන්නස එක එක දේවල් එතනදී දීර්ඝව යනවා නේ සන්න. ඔව්. ඒ කියන්නේ අපි නැවත නැවත අරමුණු දෙනවනේ. දැන් සමතේ පොඩ්ඩක් අඩු කරන්න දැන්. දැන් සමතේ නැතත් කමක් නැහැ. දැන් මහත්තයා ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන තියෙන්නේ. කෙලින්ම දැන් මේකෙන් දාන්න ආනාපාන සතියෙම යන්න පුළුවන් දැන්. මට එතන තමයි පොඩි ගැටලුවක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද උදේ මම භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මේ පැය දෙකක් විතර මම එක දිගටම හිටියා මගේ හුස්ම සංසිඳිලා. මේක පොඩ්ඩක් මේ විදිහට අල්ලන්න. මයික් එක මේ විදිහට අල්ල. ඇන්ගල් එකට වගේ අල්ල. පැය දෙකක් විතර උදේ මම 9 ඉතර ඉඳන් 11ට විතර තමයි මට මේ භාවනාවෙන් මිදුනේ. එතකොට මම හුස්ම සංසිඳිලා හිස්තැන හිටියා දිගටම කිසිම දෙයක් මට තේරුන්නේ නැහැ. අඩු ගානේ අහල පහල තියෙන ශබ්දයක්වත් මේ ෆෑන් එකක සද්දයක්වත් නැහැ. ඒක නිශ්චල වෙන මොකක්වත් සිතුවිලි ආවේ නැහැ. ඒතර මම දැනගන්නේ ස්වාමීන් වහන්සේ මම ඒ හිටියේ ශුන්්‍යතාවයේද කියලා. ඔව් ඒ කියන්නේ එහෙම ඉතින් කියන්නේ එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් Tamanට අරමුණු දැන් ශුන්්‍යත අනිමිත්ත අපන්හිත කියලා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවානේ පැති තුනක්. ඉතින් ඔයකෙන් ශුන්්‍යත අනිමිත්ත දෙකම සෑහෙන ළඟ වගේ යන්නේ. ඉතින් හුඟක් වෙලාවට දැන් අපි අරමුණක් එක්ක ගිහිල්ලා අරමුණේ අරමුණ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාම සම්පූර්ණයෙන්ම දුර වෙලා ගියාම ශුන්්‍යත පැත්තට තමයි යන්නේ හිත. දැන් අපේ අරමුණක අරමුණු තියෙනවා නමුත් අරමුණේ විස්තර ගන්න නිමිති ගන්න ඒ හරහා අරමුණ අරමුණට ඇතුල් වෙන්නෙත් නැතුව හිත නිදහස් වෙනවා. එතකොට නිකන් අනිමිත්ත පැත්තකින් යනවා. ඉතින් දැන් මේ කියන විදිහට නම් ඒ ශුන්්‍යත පැත්තකින් තමයි ගිහිලා තියෙන්නේ. දැන් ඒ ඒ වෙලාවෙදී තමන් කියන්නේ දැන් ගිය විදිහත් මට පොඩ්ඩක් විස්තර කරන්න මේ කොහොමද ගිය මාර්ගේ මගේ ආනාපාන භාවනාවේ කර්මස්ථානේ ගිහිලා හුස්ම සංසිඳිලා මම නිශ්චල තැනටපත් වෙනවා. හරි. එතන ඉඳලා ඊට පස්සේ මං කිසිම දෙයක් මට දැනෙන්නේ නැහැ. එතනම තමයි මං ඉන්නේ. ඒක තමයි. දැන් මීට කලින් අර මේ විපස්සනා පැත්තක් කරලා තියෙනවනේ නේ. ඉතර කය යොදලත් මම බල්ලා ඉස්සර තියෙනවනේ මම. කරලා තියෙනවා. ඒ කියන්නේ ඇතුවීම නැතිවීම ස්වභාවය දැකලා තියෙනවා. ඒවා ඒවා දැකලා කියන්නේ මේ දැන් ඒවට නොගෙහිම්ම කෙලින්ම හිත මේ විදිහට නිශ්චලතාවයකට යන්න පුළුවන්ද? පුළුවන්. රයිට්. එහෙමනම් දැන් බලන්න දැන් මේ කියන කොටත් ඒ නිශ්චල බව ගන්න පුළුවන්ද? ටිකක් පොඩ්ඩක් කියලා ඉන්න ඕනේ සම් එක. ඒක තමයි. දැන් බලන්න දැන් අපි තුමු ඇවිදිනවා. තමන් ඇවිදිනකොටත් බලන්න නිකන් අපිට ඕන නම් දැන් මේ ස්පර්ශ වෙන දේවල් ඕවට දාන්න පුළුවන්. එහෙම නෙමෙයි. තමන් බලන්න මේ කය මේ නිකන් හිත තමන්ට gedet ගත්තා වගේ නිශ්චල කරගත්තා වගේ අර අරමුණු ගැන අතහැරලා දාලා Taman නිශ්චලව යනවා. අරමුණු වලට දුවන්න නොදී. දුවන්න දුවන්න නොදී. දැන් විස්තර බලන්න යන්න එපා දැන්. විස්තර බලන්න යන්නත් එපා. වෙන අරමුණු දෙන්න යන්නත් එපා. දැන් හිත නිශ්චලවම ඉන්නවා. ඇවිදිනකොටත් නිශ්චලව ඉන්නවා. Taman ඕන නම් වෙන අපිටම කෑමක් බීමක් ගන්නකොට එතකොටත් අවශ්‍ය නම් නිශ්චල කරගන්න. ඊළඟට ඉඳගෙන ආනාපාන සතිය යද්දිත් ආනාපාන සතිය දැන් අවශ්‍යත් නැහැ. කෙලින්ම නිශ්චලතාවයට දාන්න පුළුවන් නම් එතනට දාන්නත් පුළුවන්. හැබැයි දැන් ඔතන ඉඳගෙන කරන්න වැඩක් තියෙනවා. ඕක ඇසුරු නිතර දැන් ඕක ඇසුරු කරන්න. ඕක දැන් නිතරම තමන්ගේ gedara වගේ හිතේ gedara බවට ඕකපත් කරන්න. පත් කරලා දැන් හිතට දැන් ටිකක් අනවශ්‍ය විදිහට දැන් සමාධි කරන්න යන්න එපා. දැන් සමාධි කරන්න ගත්තොත් මේ මේ මේ කියන්නේ අපේ අපේ හිත සුද්ධ වෙන්න නම් කෙලස් ටික දැන් ටිකක් ඇවිස්සෙන්න ඕනේ. දැන් මේ මාත්‍රමේදී. කෙලස් දැන් කෙලස් එන්න ඕනේ දැන්. අපි හුඟාවක් සමතය කියන්නේ සමාධි කරන්න ගියොත් අර ටික ඔක්කොම නිකන් බ්ලොක් වෙනවා. හිර වෙනවා. ඒවා එන්නේ නැහැ දැන්. ඒ නිසා දැන් නිකන් බොහොම බොහොම නිවිච්ච විදිහට, බොහොම සංසිඳිච්ච විදිහට තමන් ඉන්නවා. හිතුවිලි වලට එන්න දෙනවා. එන්න දීලා මධ්‍යස්ථව දැක ගන්නයි තියෙන්නේ. එන්න දෙනවා මේ අර දැන් කලින් විස්තර කරේ නිකන් සිතුවිලි දිහා බලන විදිහ, චිත්තානුපස්සනාවේ යෙදෙන විදිහ. ඒ විදිහට යෙදෙන්න. මේවා එන්න දෙනවා මේවා ලියා ගන්නවා. එතකොට නැවතත් තමන් ගන්න ඉච්ඡල බවට යනවා. මේක තදට ගන්න එපා. මේක දැන් බොහොම බොහොම නිකන් අර දැන් අපිට පුළුවන් යම් කිසි වස්තුවක් කලද්දි මෙහෙම මෙහෙම තදට මිරිකලල්ලන්න පුළුවන්. එහෙම නෙවෙයි බොහොම ලිහිල්ල නිස්කලංකව මේ தත්ත්වය පවත්වනවා. හිතට හිතට බොහොම නිදහස් ස්වභාවයකින් දැන් මේ தත්ත්වය හුරු කරන්න. එහෙම හුරු කරන්න දෙනකොට දැන් හිතට දැනෙනවා විවේක ස්වභාවයක්. ප්‍රීති ස්වභාවයක් දෙනවනේ සැහැල්ලුවක් දෙනවනේ. එතකොට ඔන්න සිතුවිලි යමක් එනවා. මොනවා හරි හේතුන් නිසා සිතුවිලිටයක් එනවා. ඒ දිහා තමන් චිත්තානුපස්සනාවක යෙදෙනවා. ඊට පස්සේ ඒවා දන්නේම නැතුව ආයේ නිදහස් වෙලා යනවා. ආයේ මෙතෙන්ට එනවා. ඔය දේ නැවත නැවත නැවත නැවත වෙන්න ඉඩ හරින්නේ තියෙන්නේ. ඊට ස්වාමීන් වහන්සේටම සුතමේ ඥානය දියුණු කරගන්න මොන හරි සූත්‍ර දේශනා තියෙනවා ඔබ වහන්සේ කිව්වනම් හොඳයි. ඔව්. නෑ නෑ ඇත්තටම දැන් අපේ බලන්න නිතරම හිතේ ප්‍රපංච කරන ස්වභාවය තියෙන්නේ. හිත කතන්දර ගොතන ස්වභාවය. ඒවා ටික ටික ටික ටික දැන් අඩු කරගන්න. ඒ හරහා තවත් මේක හොඳට තව තහවුරු වෙනවා. දැන් අපේ අ කියන්නේ හිත හිත හැමතිස්සෙම අරමුණු ඇසුරු කරන්නේ කෙලෙස් නිසා. මොකද ඇතුළත සංසිඳිලා නැත්තම් අපි පිටත මොනාහරි හොයනවා. ඇතුළත ඇතුළත තණ්හාවෙන්ම බරිත නම් අපි එළිය ගිහිල්ලා මොනාහරි අල්ල ගන්නවා. දැන් ඇතුළත ටික ටික සංසිඳින සංසිඳින මෙයාට දුවන්න දෙයක් නැහැ. මෙයා දැන් තැම්පත් වෙලා සතුටින් සතුටින් ඉන්නවා එයාගේ දෙට්ට ඇවිල්ලා. ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. ඉතින් සූත්‍ර දේශනා වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ ප්‍රපංච කරන එකෙන් නිදහස් වෙලා, ස්තුවිලි වලින් නිදහස් වෙලා ඔහොම හිත නිස්කලංකව ඉන්න පැත්ත ඉතින් බුදුරජාන් වහන්සේ මේ පෙන්නලා තියෙන ඔය යවකලාපි සූත්‍රය කියලා එහෙම තියෙනවා. ඒක එහෙම කියන්නේ මේ මේ මම මොකක් හරි කියලා හිතුවොත් එතනම ඇලිලා අහුවෙලා මාරයට අහුවෙලා තියෙන්නේ. ඉතින් වෙනුවට මේ මුකුත් ප්‍රපංච නොකර හිත සිතුවිලි වලින් තොරව මේ ඉන්න හික්මෙන්න කියලා මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේට උපදෙස් දෙනවා. ප්‍රපංච කරන්නෙත් නෑ, මඤ්ඤණා කරන්නේ නෑ. ඒ කියන්නේ කතන්දර ගොතන්න දෙන්නේ නැහැ හිතට දැන්. ඒ වෙනුවට තමන් ඒ කතන්දරයක් ගෙතිගෙන එනකොට තමන් තේරුම් ගන්නවා. ඔන්න දැන් මේ මොනවා හරි තණ්හාවක් නිසා ඔන්න මම අල්ලගෙන අල්ලගන්න යන්නේ. ඒ තේරුම් ගන්නකොට හිත නිදහස් වෙනවා. ආයෙ ඔන්න මොනවා හරි හේතුවක් නිසා ඔන්න දැන් ටිකක් හට අරගෙන තියෙනවා. දැන් හේතුව තේරෙනකොට ආයෙ නිදහස් වෙනවා. අර මෙහෙම මෙහෙම මේවා ලිහි ලිහි යන්න ඕනේ දැන්. ලිහි ලිහි යන්න යන්න අර නිදහස් බව. හිතේ තියෙන නිකන් මොකක්ද ඒකට කියන්නේ නිස්කලංක බව තව තව වර්ධනය වෙනවා. ඔව්. හොඳයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි. අද පැයකුත් විනාඩි 45ක වගේ කාලයක් අපි සාකච්ඡා කරලා <laughs> තිනවා. හොඳයි. ඉතින් අපි සෑහෙන දුරකට ඉතින් මේ ඇතර මේ භාවනා වැඩසටහනේ ඊටාම මේ එහාට ගිය කට්ටියත් ඉන්නවා මුලම ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් අපිට එක එක විදිහට කතා කරන්න වෙනවා. කෙසේ නමුත් ඉතින් අපිට තේරෙනවා මේ මේ දහම සජීවී දහමක්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් ඒ කාලයට විතරක් ගැලපෙන දේවල් නෙමෙයි. අපි මේ කාලෙත් මේකේ අවංකව මේ කටයුතු වල යෙදෙනවා නම් අපිට උන්වහන්සේලා එදා දේශනා කරපු දේවල් වර්තමානයේත් අත්දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ඒ ඒ ස්වභාවය, ඒ හැකියාව තියෙන බව ඉතින් අපිට මෙතන ඉන්න යෝගීන්ගෙනුත් පැහැදිලි වෙනවා. ඒ නිසා අලුතෙන් මේ භාවනාවට පෙළඹෙච්ච අයත් ඒ ආදර්ශය තේරුම් අරගෙන එහෙම නැත්නම් මේක කරන්න පුළුවන් දෙයක් බව විශ්වාසය ඇති කරගෙන ඉදිරියට මේ කටයුතු කරන්නයි තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට පැයකුත් විනාඩි 45ක් වගේ කාලයක් අපි ධර්ම සාකච්ඡායේ නියැලීමෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ වගේම සිවිල් දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් බලාපොරොත්තු වෙන යම් අසරණ සත්ව කොටස් වෙත්නම් ඒ ආයත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපි මේ සියලු දෙනාටම මෛත්‍රියෙන් යුක්තව එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු.